බුද්දස් නමෝ තස්ස භගවතු අරහතෝ සම්බුද්දස්ස යෝචේ වස්ස සතං ජීවේ අපස්සං ධම්ම මුත්තමං ඒකාහං ජීවිතං සියෝ පස්සතෝ ධම්ම මුත්තමන්ති අති ගෞරවනීය අපගේ පින්වත් සුමංගල ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයේ අවසරයි සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි මේ පින්වත් සියලු දෙනා මේ මොහොතේ සෝදානම් වෙන්නේ සසර දුක්ගිනි නිවීම පිණිස ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ සද්ධර්මයෙන් බිදක් ශ්‍රවණය කරන්ට. ඒ නිසා මේ පින්වත් සිළු දෙනාම බොහෝම වමනාවෙන් තුනුරුවන් කෙරෙහි සදහැසිත ඇති කරගෙන අනේ මේ ධර්ම ශ්‍රවණයම අපිට සසර දුක් නැති කරන සද්ධර්මය අවබෝධ කරගන්න පාරමිතාවක් වේවා කියන කලන සිත් ඇතුව හොඳින් මේ ධහම ශ්‍රවණය කරන්ට ඕනේ. කුමක් නිසාද පින්වතුනි බුද්ධෝත්පාද කාලයක මනුෂ්‍යාත්ම භාවයක් ලබාගෙන ඒකත් හඟවා කියන අරුතක් තේරුම් ගන්නට පුළුවන් ඥාන ශක්තියක් ඇති. ඒ තථාගතයන් වහන්සේ දේශනා කරන සත්‍ය ධර්මයක් අහලා සද්ධර්මයක් අවබෝධ කරගෙනමයි මේ දුක්ඛාගත සසරෙන් ඈතර වෙන්න ලැබෙන්නේ. අනන්ත සංසාරෙ දිහා බලනකොට ඕනතරම් ලෝකේ ලෝතර බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්න ඇති. අනේ පහළ වෙන කාලෙක සමහර කාලෙක අපි අවීචි මහා නරකයේ ඉපදලා වෙන්න ඇති. ඒ හින්දා මේ සත්‍යධර්මය අපිට අවබෝධ කරගන්න බැරි වුණා. තවත් කාලෙක ලෝතර බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙලා දුක නිවන සත්‍යධර්මය දේශනා කරන්න ඇති. ඒ කාලේ අපි ප්‍රේතාත්ම භාවයෙන් නැත්තම් තිරිසන් ආත්ම භාවයට ඉපදලා ඉන්නේ. තවත් කාලයක බුදුරජාණන් වහන්සේලා ලෝකෙ පහළ වෙනකොට අපි අසඤ්ඤ තලයේ ඉපදලා ඉන්නේ. තවත් කාලයක අපි ඉතා දීර්ඝායුෂ්ක දිව්‍ය ලෝකෙ, ඒ කියන්නේ අරූපී භ්‍රම ලෝකෙක ඉපදලා ඉන්නේ. තවත් කාලයක ලෝතර බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙන්න ඇති. ඒ කාලේ අපි මනුස්ස වෙලා උපදින්න ඇති. ඒ සත්‍යධර්මයේ නැසෙන ඉතා මధుර දහර ප්‍රාන්ත ප්‍රදේශයක ඉපදිලා ඉඳ. මිනිස්සෙක් කියලා හිටිය මනුස්ස ගති හුරු නැති අමනුස්ස වගේ පලාතක පරිසරයක එබඳු වටපිටාවක් ඇති ජීවිතයක් ලබාගෙන ඉඳලා බුදුරජාණන් වහන්සේලා ලෝකෙ පහළ වෙච්ච යුගයක අපි සිපදෙන්ට ඇති ඒ තථාගතයන් වහන්සේ වාසය කරන නුවරම අපි වාසය කරන්ට ඒ අපේ අදහස් හරිම විසම වෙන්න ඇති මේ විදිය ලාමක දෘෂ්ටි ඇසුරු කරන මිත්‍යා මත මිත්‍යා සංකල්පනාවන් පෙරදරි කරගත්තු ජීවිතයක් අපිට තියෙනවා කෙලතුළු ජඩු ආත්ම භාවයක් අපිට තියෙන්න. ඒ නිසා සැකර්මයේ අත්හැරුණා. තවත් ආත්ම භාවයක අපි මනුස්ස ලෝකේ ඉපදෙන්න ඇති හංගවා කියන අරුතක් තේරුම් ගන්නට තරම් බොහෝම ඥාන සම්පන්නියෙකුට උපදින්න ඇති අනේ ඒ කාලේ ලෝතර බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා ඉන්ටර්නෙට් මේ කුමන හරි ක්‍රමයකින් එක කරුණක් නම් වැටහෙනවා. එකම බුද්ධ ශාසනයක් වුණත් ආදරෙන් අසුරු කරන්න බැරි වෙලා තියෙනවා අපි හැමෝටම. ඒකේ ප්‍රතිඵලයක් තමයි තාම අපි මේ සසරේ ඉන්න එක. ඉතින් අද දවසේදී හරි අපි මේ බුද්ධ ශාසනය ආදරෙන් ඇසුරු කරන්ට බොහොම ගෞරවයෙන් ඇසුරු කරන්ට අපේ ශාස්ත්‍රඥ මහන්සිය කියලා දුන්නු දුක නිවනේ ප්‍රතිපදාව බොහොම ආදරෙන් සකසා ගන්නට සුණාත ධාරේත චරාත තමයි බොහොම ආදරෙන් සතසායේ ධම්ම ගහලා අහගත්තේ සත්‍යධර්මයේ හිතේ ධාරණය කරගන්නට ඕනේ. හිතේ ධාරණය කරගත්තාම තමයි අපිට ධර්මයේ හැසිරෙන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ ධර්මයේ හැසිරුණාමයි අපේ ජීවිතවල පවතින දුක නැති වෙන්නේ. ඒ නිසා භූම වුණා මේ සත්‍යර්මය අහන්න අපිට ඒකට ප්‍රශ්නයක් මතුවෙනවා ඇයි අපි බොහෝම වමනාවෙන් මේ සද්ධර්මය අහන්නේ මේ සද්ධර්මය ඇසීමෙන් අපිට වෙන යහපත මොකක්ද මේ සද්ධර්මය අපි නැත්තම් සකසා නැසෝ අපිට වෙන යහපත හෝ අයහපත මොකද්ද? මේ කරුණ අපි සැලකිල්ලට ගන්න ඕනේ. යම් කෙනෙක් මොන හරි දෙයක් කරන්නේ ඒකේ ආනිසංසයක් ප්‍රතිඵලයක් දැකලා අපි ගතානුගතික ගොඩාක් දෙනෙක් බෞද්ධ හින්දා බෞද්ධ වෙන්නේ නැතුව ගොඩක් දෙනෙක් සිල් ගන්න හින්දා අපි සිල් ගන්න නැතුව ගොඩක් දෙනෙක් බනහන හින්දා අපි බනහන්ද ආව වෙන්නේ නැතුව. සැබෑම අර්ථයක් දැක දැක අපි මේ කාරණාව කළොත් මම හිතන්නේ අපේ නිවීම අපේ නිදීම අපිට මේ ජීවිතෙම හදාගන්න පුළුවන්. එහෙනම් අපි ඉස්සෙල්ලා මේ ධර්මයේ වටපිටාව තේරුම් ගන්න ඉස්සර වෙලා අපේ ජීවිත වටපිටාව ගැන ටිකක් බලමු. අපි අපේ ජීවිතය ගැන ටිකක් සම්මර්ෂණය කරලා බලමු. මොකද ඒක කරුණක් හොඳට මතක තබා ගන්න ඕනේ. මේ ලෝකේ ඕනම තැනකින් මේ පින්වතුන්ට බුදුබණ අහන්න ලැබුණා. ඒ බුදුබණ කියලා ශ්‍රද්ධාව සද්ධාව ඇති කරගන්න බුදුබණ කියලා දැනගන්න කෙටියෙන් මම මෙන්නක් පෙන්නන්න. ඒ තමයි බුදුබණ කියලා මොනවත් නෙමෙයි. තමන්ගේ ජීවිතය අහපව හැරලා තමන්ට පෙන්වන බවක් තිබුණා නම් අන්න ඒකෙන් දැනගන්න මේ බුදුදහමයි කියලා. මේ ලෝකයේ රටේ විශ්වයේ තියෙන මොන හරි පෙන්වනනම් ඒක බුදුබණ වෙන්නේ නැහැ. ඔයගලන්ට නියම සද්ධර්මය ආන්න ලැබුණා නම් ඒ සද්ධර්මය කියලා තේරුම් ගන්න පුළුවන් ප්‍රධාන ලක්ෂණය තමයි අපි නොදන්න, අපි නොදකින්න, අපිට නොපෙනෙන ඒ ඇත්ත ඇති හැටි පවතින අපේම ජීවිතවල යථාර්ථය පෙන්වලා දෙනවා බුදුරජාණන් වහන්සේ. මේ සුවක්ඛාතෝ භගවත ධම්මෝ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ධර්ම ඒකාන්තයෙන් ඇත්තයි. අපිට කොහෙන්ද ඒකට හයියක්? විශ්වයේ කොහේ හරි පෙන්නොත් මොන හරි දෙයක් කිව්වොත් අපි කොහොමද ඒක බය නැතුව කියන්නේ භාග්‍යවතුන් වහන්සේ මනාව දේශනා කළා තියෙනවා කියලා? ඔයගොල්ලෝ ඒක ඉස්සෙල්ලා දැකලා තියෙනවද? නෑ. අපිට ආපහු බලන්න ඕගොල්ලන්ගේ මනස තුල ඕගොල්ලන්ගේ ජීවිත තුල මෙන්න මෙහෙම දෙයක් තියෙනව නේද කියලා. පෙන්නොත් ඒක අපි තුල තියෙනවා දැකලා අපිට ශක්තියක් එනවා මොකද්ද? බුදුරජාණන් වහන්සේ මනාකොට දේශනා කරනවා නේද? මොකද්ද ඒ වචනේ ශක්තිය? අපි අපි තුලම දකින්න නිසා අනේ වගේ මේ ධර්මයේ ගුණ ටික අපිට ලැබෙන්නේ ඒ පෙන්වන හැම කරුණක් ගානම අපේ ජීවිතේ පවතින ජීවිත තුළින් අපි දකින්න හින්දා එතකොටයි අපිට හයියක් එන්නේ ඒකාන්තයෙන් ඇත්ත මේ කියන්නේ කියලා. එහෙම නැත්නම් නිවන කියලා එකක් හරි මරණයෙන් පස්සේ නිදීමක් හරි මොන හරි දෙයක් කිව්වොත් අපිට හුදු විශ්වාස මාත්‍රයකින් තමයි කියන්නේ. ඒක ඇත්ත කියලා. නම් සතසා කරුණු අපි තුලම අපි දැකලා අපි ඇත්ත කියනවා නෙමෙයි. එහෙනම් අපි සුදුසුයි අපිට සුදුසුයි ටිකක් අපි අපේ ජීවිතවල යථාර්ථයේ තේරුම් ගන්න එක. පින්වත්නි හොඳට සිහි කරලා බලන්න මේ ලෝකේ හැම කෙනෙක්ම උපන්න මොහොතේ ඉඳලා මරණාසන්න මොහොත දක්වාම හොයන්නේ සැපසතුට දෙක. මේ හැම කෙනෙක්ම උත්සාහවත් වෙන්නේ දුක තමන්ගේ ජීවිතවලින් අයින් කරගන්න. මිනිස්සු විතරක් නෙමෙයි තිරිසන්ගත සත්තු පවා මේ හැම සත්වයක්ම කරන්නේ සැපසන සෙල්ල හොයන එක. දුක ජීවිතවලින් අයින් කරගන්න උත්සාහවත් වෙන එක. එක් අවාසනාවන්ත කාරණාව මරණාසන්න මොහොත වෙනකොට හැම කෙනෙකුටම ලැබිලා නැත්තේ හැම කෙනෙකුටම ළඟද නැත්තේ දුක තමන්ගේ ජීවිතවලින් අයින් කරගන්න. සැප සතුට දෙක තමන්ගේ ජීවිතයට ලං කරගන්න. ඒ හින්දා අපි හොඳට මේ ධර්ම බලන්න ඕනේ. මොකද්ද ඒකට හේතුව කියලා? උපන්න දවසේ ඉඳලා මරණාසන්න මොහොත වෙනකම්ම හැම කෙනෙක්ම සැප සතුට දෙක හෙව්වා. දුක අයින් කරගන්න බැරි වුණත් හැම කෙනෙකුටම අන්තිමට ලෝකෙ තුල නොලැබලා තියෙන ওই කර්ම දෙකම. ඇයි ඒකට හේතුව? පින්නතුනි, ඒකට හේතුවක් තියෙනවා. සැප ලබා ගන්න උත්සාහවත් වෙන ලෝකයා සැප ඇති වෙන කරුණ මොකද්ද කියලා හොයන්නේ දුක නැති කරගන්න උත්සාහවත් වෙන ලෝකයා දුක ඇති වෙලා තියෙන කොහෙන්ද කියලා හොයන්නේ නැහැ. එහෙම ਵਿਚාරශීලී මනසක් නැතුව දුක නැති කරන්න කියලා යමක් යමක් කරයිනම් ඒ දෙයම දුකට හේතුවක් කියලා. ඒත් ඒක දන්නේ නැහැ ලෝකයයි. මහ විශාල ගින්නක් ඇවිලෙනකොට ඒ ගින්න නිවන්න ඕනේ කියන අදහස් ඇතුව ඒ ගින්න නිවන්න ඕනේ කියන සිත් ඇතුව අපි පිදුරු දානවා නම් වියලිදර වියලි කුල දානවා නම් නිවන්න ඕනේ කියන අදහස තිබුණත් අපි කරන ක්‍රියාව නිසා මේ ගින්න ගොඩාක් ඇවිලෙනවා. ඒ නිසා දුක නිවෙන හේතුව මොකක්ද කියලා හොයාගන්නේ නැතුව, හොයන්නේ නැතුව දුක නිවන්න ගිය මේ ලෝකෙට වෙලා තියෙන ප්‍රසිද්ධියමයි. දුක නැති කරන්න කියලා යමක් යමක් ගත්තා නම් යමක් යමක් කළා නම් ඒ කල කල දේ නැවත නැවත දුකට හේතුවක් වෙලා. ඒත් ලෝකයා ඒක දන්නේ ඉතින් මේ ලෝකේ දුක් විඳින ලෝක සත්‍යයේ දුක දැකලා අනුකම්පාවෙන් බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙන්නේ. ඒ බව පෙන්වන්නේ. ඒ පහළ වෙලා පෙන්වේ අපේ ජීවිතවල ඇත්තේ ඉස්සෙල්ලාම අපි ඉන්න තැන පෙන්නවා අපිට පේන්නේ නැති වුණාට අපි නොදකින්නවා වුණාට අපේ ජීවිතවල සදාවටම පවතින යථාර්ථය පෙන්නවා සිංහතුනේ ඒ අපේ ජීවිතවල සැබෑ தත්ත්වය ටිකක් හරි තේරුම් ගන්න තමයි අපිට මේ ධර්ම වටින්නේ දහමේ වටිනාකමක් එන්නේ. මොකක්ද අපේ ජීවිතවල සැබෑ தත්ත්වය කියලා අපි පොඩ්ඩක් සම්මර්ෂණය කරලා බලමු. අනවතග්ගෝ යම් වික්‍රේ සංසාරෝ උබ්බා කෝටින පඤ්ඤායති. අවිජ්ජා නේවරණං තණ්හා සංයෝජනං සන්දහායතං සංසරිතං මමං චේවතු මහකංස මහණෙනි මේ සතර අති දීර්ඝයි මේ අති දීර්ඝ සංසාරේ මුල් කෙලවරක් වෙන්නේ නැහැ මේ අති දීර්ඝ සංසාරේ මුල් කෙලවරක් පණවන්නට බෑ මේ දීර්ඝ සංසාරේ යන ගමනේදී තම තමන්ට ඇඟලේ කිලි කරලා පොකු ආදරණීය මව් මල දුකට අඬපු කඳුළු එකතු කරන්න පුළුවන් නම් සතර මහා සාගරයේ ජලයේ වැඩි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මහණෙනි මේ සසර අති දීර්ඝයි මේ දීර්ඝ සංසාරේ එනකොට දාර්ය මහන්සියෙන් හොයලා හම්බ කරපු තමන්ගේ පියා මරණ වෙලාවේ ඒ දුකට අඬපු කඳුළු එකතු කරන්න පුළුවන් නම් සතර මහා සාගර ජලයට වැඩි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ විතරක් නෙමෙයි බොහෝම ආදරෙන් හදපු තමන්ගේ දුව මරුණු වෙලාවේ පුතා මරුණු වෙලාවේ සහෝදරය සහෝදරි අනිඥාති හිතේකින් මරණකොට අඬපු කඳුළු එකතු කරන්න පුළුවන් නම් ඒ සතර මහා සාගර ජලයට වැඩි කියලා පෙන්වා වෙන වෙනවා. ඒ විතරකුත් නෙමෙයි. තිරිසන් ආත්මවල උපදිනකොට බෙලි කැපුම් කනකොට ගලාගෙන ඉන්නේ ලේ එකතු කරන්න පුළුවන් නම් සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා පෙන්වනවා. මෙහෙම පෙන්වලා සුගතෝ සාස්ත්‍රණ වහන්සේ නැවතත් මෙහෙම දේශනා කරනවා. මහණෙනි මගේ මේ වචනේ කවුරුත් ලෝක විශ්වාස කරන්නේ නැහැ. මේ පටිච්ච සමුප්පාදයේ දන්නා වූ සුතවත් ආදී ශ්‍රාවකේ කැරෙන්න. මොහොතේ වතුරට වඩා වැඩි කියලා කිව්වහම මේක අති වර්ණනාවක් කියලා හිතෙනවා. ඇයි මොහොතේ වතුර ගොඩක් තියෙන නිසා. නමුත් හිමතුනි අවිද්‍යාවෙන් ගැඹුරු සංහාවෙන් බැඳුණු ඒ මේ අත දුවන පරිසරන මේ සත්‍යයන්ගේ අනවරාග්‍ර බව නිසයි බුදුරජාණන් වහන්සේ දෙන්නේ අපිට මේ අවිද්‍යාවෙන් හටගත්ත පටිච්ච සමුප්පන්න වූ ධර්මතාවයේ තේරුණොත් අපිට කිසිම සැකයක් හිතෙන්නේ නැති මේ බුදු දේශනාව ගැන මෙච්චර දුක් විඳලා තියෙනවා කියලා. ඒ විතරක් නෙමෙයි. ඒ ජීවුණු අතීත ජීවිතවලදී ඇස් දෙකම අන්ධ වෙලා අපේ ගල් මුල් වල පය හැපි හැපි වැටිලා කිසිම කෙනෙකුගේ පිළිට පිළිසරණක් නැතුව ජීවිතය අවසන් වෙච්ච බව ලෝණ තරම් ඇති. අතපය හතරම නැතුව පිළිස් වෙලා හිටපු ජීවිත තෝරන තරම් ඇති. ඒ වගේම නොයෙක් විදිහේ පිළිකා රෝග හැදිලා ලෙඩ රෝග හැදිලා තමන්ගේම මල මුත්‍ර ගොඩේ වැටිලා ජීවිතය අවසන් වෙච්ච වාර රෝග තරම් ගස් ගල් පර්වත වලින් වැටිලා හිත පොඩි වෙලා නරුවාරෝ ලෝණ තරම් ඇති. ඒ භවයෙන් වැළඳලා ඉඳ අපිට ඒව එකක්වත් පේනවද? පේන්නේ නැහැ. පේන්නේ නැති හින්දායි අපිට බය නැත්තේ. කියනතුනේ අපිට නොපෙනුණා මේ භවයේ තුල ලෝකෙ තුල එහෙම දුකක් පවතින නිසා ලෝක සත්‍ය ඒ දුක විඳින නිසායි ලෝතර බුදුරජාණන් වහන්සේලා ලෝක පහළ වෙන්නේ අපිට තියෙන එක ඇහැයි මෙලොවට විතරයි. එක ඇහක් විතරක් තියෙන පරලොව නොපෙනෙන අපිට අනුකම්පාවෙන් තමයි මෙලොවත් පරලොවත් කියන මේ දෙපැත්තම පෙනෙන ඇස් දෙකක් ලබාගෙන බුදුරජාණන් වහන්සේ ලෝක පහළ වෙන්නේ. ඒ පහළ වෙලා තින්නේ අපේ ජීවිතවල ඇත්ත සිංහතුනේ ගෙවිණු අතීතයේ පැත්තකින් තබන්න මේ ටික සිහි කරන්න තමන්ගේ ජීවිතය ඇත්තද කියලා බලන්න. අපි හැම කෙනෙකුටම මේ ලැබපු ජීවිතේ මවමල දුක උරුම වෙලා ඇති නැතිනම් උරුම වෙනවා. අම්මා ඉද්දි තමන් මැරෙමින් හෝ තමන් ඉඳිමින් ඉන්නකොට අම්මා මව මල දුක හෝ විඳින්න වෙනවද නැද්ද? වෙනවා. පියා මරණ දුකත් මෙහාට අපි විඳලා ඇති සමහරට විඳින්න වෙනවා. යම්තා දුව පුතා සහෝදරය සහෝදරි ඥාති හිතේසින් ඉන්නවා නම් මේ හැම කෙනෙක්ගෙම වෙන වෙන්න වීමේ දුක අපිට විඳින්න වෙන්නේ නැද්ද? වෙනවා. පින්වත්නි අද දවසේ මේ මොහොත වෙනකොට ලෝකෙ පැත්තකින් තබන මේ රටේ ස්පිරිතාලවල බෙඩ් කොච්චර ඇද්ද? මොන මොන විදිහේ ලෙඩ හැදිච්ච අයද? ඒ ඔක්කොම තියන්නේ මේ සතරේ මේ භවයේ ඒ ඕනම විදිහේ ලෙඩක් හැදෙන්න පුළුවන් පරිසරයක් අපිට නැද්ද? අපි ඒ නිදිච්ච අයද අපි නිර්භය වටපිටාවක දෙන්නේ නැහැ. එහෙනම් අපි මේ ඒ හැම ලෙඩ රෝගයක්ම තියෙන මේ සසරේ මේ ලෙඩ රෝග වලට නෑදෑකම් කියමින් ඉන්නේ. අපි ඒ නිදිච්ච අය නෙමෙයි. හෙට දවසේදී ඒ ඕනම රෝගයක් අපිට හැදෙන්න පුළුවන්. පින්වතුනි අද මේ මොහොතේ අද දවසේ මේ ලෝකෙ තුල මොන මොන ක්‍රමයකට මේ සත්‍යය මැරෙනවා ඒ ඕනම ක්‍රමයකට මැරෙන්න තියෙන හේතුව අපිට නැද්ද තියෙනවා අපි ඉන්නේ හරියට පින්වතුනි මරණයට නියම වෙච්ච ගවයෙක් වගේ ඕනම වෙලාවක ඒ ඕනම විදිහකින් මැරෙන්න පුළුවන් හේතුව නැති වෙලා නැහැ අපි බොහොම පිළිහිට පිළිතරන තියෙන වටපිටාවකද ඉන්නේ. මේ ලෝකේ ලෝකය යම්තා ප්‍රභේද සහිතව බලාපොරොත්තු වෙච්ච දේ නොලැබීමේ දුක විඳිනවා නම් ප්‍රියංගෙන් වෙන්වීමේ දුක විඳිනවා නම් අප්‍රයහායක් වීමේ දුක විඳිනවා නම් ඒ ඕනම ක්‍රමයකට දුක් විඳින තියෙන හේතුව අපේ නැති වෙලා නැහැ. එහෙම ගත්තත් අපේ ජීවිතවල පවතින්නේ අනාරක්ෂිත බවක්මයි. පිහිටක් පිළිතරවත් නැති බවක්මයි. ඒත් අපේ තියෙන කෙලෙස් වලට අපිට දෙන්නන්නේ අපිට ඒ ලෙඩ රෝග හැදිලා නැති හැටියට හැදෙන්නේ නැති හැටියට අපි එහෙම වැරෙන්නේ නැති හැටියට. අපිට දුක් දුම්නස් වෙන්නේ නැති හැටියට. ඒක අනුන්ට විතරක් වෙච්ච හැටියට. නමුත් හොඳට මතක තියාගන්න ඕනේ. අපි ඔක්කොමලා ඉන්නේ එකම සසරේ, එකම ලෝකේ. මේ ලෝකේ යම් කිසි කෙනෙකුට මොන විදිහක හරි උපද්‍රවයක් වෙයි නම් හොඳට දැනගන්න හොඳට මතක තියාගන්න ඒකාන්තයෙන් මේ දේ මට වුණා. මේ ජීවිතේ නොලකුණොත් මේ සතර ඉන්නකොට අනාගතයේ හෝ කවදාම හරි මේ தත්ත්වයටපත් වෙන්න වෙනවමයි. යම්තාක් ලෙඩ රෝගවල ප්‍රභේදයක්ද මේ පින්වතුන් ඊට දායාදයි. ලෝකේ ඉන්න ඔක්කොමලා ඊට දායාදයි. යම්තාක් මරණයේ ප්‍රභේදයක්ද ඒතාක් ලෝකේ ඉන්න ඔක්කොම ඊට හිඟකරෝ වෙනවා. ඒ විතරක් නෙමෙයි හොඳට බලන්න මේ පින්වතුන්ට ඔළුවේ කැක්කුම් බඩේ කැක්කුම් කම් කැක්කුම් නොඑක් විදිහේ කායික වේදනා ඇති වෙනවා මේවා සැපද දුකයි ඒකත් පැත්තකින් කියනවා ඔයගලන්ට ගොඩාක් වෙලා ඔහම ඉඳගෙන ඉන්න පුළුවන් දෙකම ඉරියව්ව ඇයිද? ඒක දුකක් වෙනානේ. එතකොට මොකද කරන්නේ? හිත ගන්න. හිතගෙන ගොඩාක් වෙලා ඉන්න පුළුවන්. බෑ. එතකොට ටික කැවිදින. ඇවිදින්න ගොඩක් වෙලා ඉන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? ඒ දේ වුදුකර. ඒක ටිකක් නිදා ගන්න. නිදාගෙන ගොඩක් වෙලා ඉන්න පුළුවන්. එකක් දුකක්. සංකීර්ණ පංච උපාදානස්කන්ධ දුක්ඛ. අනිත් දුක නාවක් කෙටියෙන් කියනවා මේ ස්කන්ධ පරිහරණය මො දුක. කාටත් දෙරෙන්න පුළුවන් මේ දුකෙන්. බෑ. මෙච්චර දුක් වින්ද හැමදාම අපිට අපේ කෙලෙස් වලට පෙනෙන තියෙන සැප කියලා. නේද? අපි රෙද්දමට කියමු. දැන් අපි ඉඳගෙන ඉන්නකොට ගොඩාක් ඔයගොල්ලන්ට ওই ඉරියව්ව දුකක් වෙනකොට ඔයගොල්ලන්ට සැපයි කියලා හිතේ හිතගත්තොත් ටිකක් නේද? එහෙනම් හිතනවානේ. ඔන්න ටිකක් වෙලා හිතගෙන ඉන්නකොට හිතගෙන ඉන්න ඉරියව්වට මොකක් වෙයි? ඒක දුකක් වෙයි. දැන් ඔයගොල්ලන්ට සැපක් කියලා මොකක් වෙන්නේ? ඉස්සෙල්ල යම් ඉරියව්වක් නම් දුකයි කියලා අමාරුයි කියලා ඕගොල්ලෝම තීරණය කළේ ඒ ඉඳගෙන හිටපු ඉරියව්වම ඕගොල්ලන්ට තේරෙයි දැන් අපහු සැපයි කියලා. ඔන්න ආයෙත් ඉඳගන්න. ඉඳගෙන ඉන්නකොට ඉරියව් දුක වෙනකොට හිතගත්තොත් හෝ අවිද්‍යත් හෝ නිදාගත්තොත් ඒ ඉරියව් තුනෙන් එකක් වෙනවා සැපයි කියලා. ඒ තේන ඉරියව්වකට අපි හැමුණුනහම හිතගෙන හෝ ඇවිදින්න හෝ නිදාගෙන හෝ හිටිය ඒ ඉරියව්ව තුල ටිකක් වෙලා වාසය කරනකොට ඒ ඉරියව්ව දුකක් වෙනකොට ආපහු අපිට පේනවා මොකද්ද අනිත් ඉරියව් තුන සැපයි අපි දුකේ එක පැත්තකට ගිහිල්ලා දුකේ අනිත් පැත්ත දක්න සැපයි කියලා දුකේ ඒ පැත්තට ගිහින් දුකේ හිතපු පැත්ත දකින්න සැපයි කියලා. හොඳට හිතලා බලන්න මම මේ කියන එක තේරෙනවද? ඉඳගෙන ඉන්නකොට ඒ ඉරියව දුකක් වෙනකොට සැපයි කියලා පේනවා හිත ගන්න එක. කියමු අපි. ඔන්න හිතගත්තාම හිතගෙනම හිතපු එක දැන් ටිකක් කියලා දුකක් වෙනකොට ආයෙ සැපයි කියලා පේනවා මොකද? ඉඳගත් එක. ආයෙ ඉඳගන්න. දැන් ඉඳගන්න එක දුකයි කියලා තීරණය කළේ අපිමයි. ඒ අපිටම හිතගෙන ඉන්න දුකට සාපේක්ෂව ආයෙත් උනේ සැප කියලා. ආපහු ටිකක් වෙලා ඉඳගෙන හිටියොත් හිතගන්න එක දුකයි අමාරුයි කියලා ඉඳගත්තේ ඒ ඉරියව්වකනේ සැප කියලා. හොඳට බලන්න දුකේ මේ පැත්තට මේ පැත්තට ගිහිල්ලා අනිත් පැත්ත සැපයි කියලා දකින මෝඩකමක් තිබුණා මිසක අපි කවදාවත් සැප ලබාගෙන හිටියද කියලා දුකෙන් වෙන් වෙලා හිටියද කියලා දුකට සාපේක්ෂව අනිත් දුක දකිනවා සැප හැටියට. නූපන්න දුක සැප හැටියට දකිනවා. ඒ දුකපත් වෙච්ච හැටි අපි ඒක දුක වෙනවා. ආපහු මොකද වෙන්නේ? අනිත් පැත්ත සැප හැටියට දකිනවා. මට ඔබට උපමාවක් හිතෙනවා. දැන් කාන්තාරයක වගේ මෙහා කෙරවලක ඉන්න මිනිස්සෙකුට ටික ඈත එහා කෙරවලේ දකින පිපාසිත මිනිසෙකුට නිරිඟුව පේන ජලය වගේ. දැන් මෙයාට නුවණක් එහෙම නැහැ මෙතන තියෙන්නේ නිරිඟුව ජලය මෙතන නැහැ කියලා නුවණක් නැහැ. මොන ටිකක් ඈත දෙනවා මොකද්ද? ජලය තියෙනවා කියලා. දැන් මේ තියෙන පැත්තට හයියෙන් දුවනවා. දුවනකොට මොකද වෙන්නේ? එතන ජලය නැති බව තේරෙනවා. ඊට පස්සේ Taman කලින් හිටපු පැත්ත ආපහු පේනවා ජලය තියෙනවා වගේ. දැන් Taman ඉඳලා ආපු පැත්ත ආයෙ පේනවා ජලය තියෙනවා වගේ. දැන් මේ පැත්තට වේගෙන් දුවනවා පාව. ජලය තියෙනවා කියන්නේ. ඔන්න මේ පැත්තට එනකොට ආයෙ ජලය නැහැ. ආපහු දැන් අනිත් කෙරවල පේනවා ජලය තියෙනවා වගේ. ඉතින් මෙයාට නුවණ නැහැ කියන්නේ ඒකමයි. මිනිස්සෙක් නම් මනස උසස් නම් මේකේ අත්දැකීම තියෙන්න ඕනේ නේ. නේද? නමුත් මෙයාට එහෙම අත්දැකීමක් තියෙනවද? නැහැ. හොඳයි මට කියන්න නුවණ නැතුව මේ දුවන මේ පුරුෂයාගේ ගමන කවද නතර වෙන්නේ කියලා නිරුංගුව තුල ජලය හොයාගෙන ඒ මේ අත දුවන මේ කෙනාගේ ගමන නතර වෙයිද නුවණකින් ධර්මතාවය නොතිබුණොත් මේ පේන්නේ මිරිඟු මිසක ජලය නෑ. දැන් උතන ඉස්සෙල්ලා ගියාට පස්සේ ජලය තිබුණේ නෑ. මේ ටික හිතා ගන්න බැරි නං. මිරිඟු එහා කෙරවලට දුවනවා, ආපහු හිටු පැත්ත පේන ජලය වගේ ඒ පැත්තට දුවනවා. ආයෙත් මේ පැත්තට දුවනවා. මෙයාගේ පිපාසය ඇරෙයිද කවදාද? වතුරම හෙව්වේ මුළු ජීවිත කාලයම එයා එන්නේ අත දුව දුව ඕනේ උනේ පිපාසයෙන්ම සංසිඳවා ගන්න. නමුත් එයාට නොලැබුණේම මොකද්ද? පිපාසයෙන් සංසිඳවා ගන්නවා. නොලැබුණේම වතුර පොඩක්. ඇයි ඒ? වතුර නැති තැනක වතුර තියනවා කියන අදහස වර්ධවගෙනයි දිවේ. ඒ බව තේරුම් ගත්තේ නැහැ. ඉතින් මෙයාගේ පිපාසය සං නොසින්දුන එක වතුර නොලැබුණ එක පුදුමයක් නෙමෙයි. ලැබුණා නම් තමයි පුදුමේ නේ. එහෙම නේද? ඒ වගේ පින්වතුනි අපිත් මේ මිරිඟුව තුල ඒ පුද්ගලයා පුරුෂයා දුවන වගේම දෙයක් නෙමෙයි අපිත් කරන්න කියලා හොඳට බලන්න ජීවිත දිහා වර්ජනා කරනවා. දුකේ පිටකට වෙලා දුකේ අනිත් පැත්ත සැප හැටියට දකිනවා ආයෙත් එතෙන්ට යනකොට ඒක සැප නැහැ අනිත් පැත්ත පේනවා සැප කියලා ඒ මේ අත දුක තුලම සැප හොයන අපේ ජීවිතවල දුක අයින් නොවිච්ච එක සැප නොලබන එක පුදුමයක් නෙමෙයි. දැක්කනම් අපේ. ඒ දකින්නේ. ඉතින් මේ පින්වතුන් දන්නවද මෙන්න මේ වගේ මහ විශාල දුකක් තුල දුකක් ඇතුළේ දුක් විඳින්මින් අපි ඉන්නේ. ඒත් අපි ඒක දන්නේ මහ විශාල ගිනි ගොඩක් ඇවිලෙනකොට මේ ගිනි ගොඩ ඇතුළට දෙන්නෙක් යනවා. ගිහිල්ලා එක්කෙනෙක් ගිනි ගොඩ ඇතුලේ ඒ පැත්තට මේ පැත්තට පැන පැන නොපිච්චෙන්න උත්සාහවත් වෙනවා. දැන් ඉන්න පුළුවන්ද නොපිච්චි? ඇයි බැරි? ගිනි ගොඩ ඇතුලේ ඉන්නවා. කෙනෙක් කිසිම උත්සාහයක් නැතුව අත් දෙක බැඳගෙන ඉන්නවා. එයාට මොකද වෙන්නේ? ඒ කිච්චේ. ගිනිගොඩ ඇතුලේ නම් ඉන්නේ එයා නොකිච්චේ ඉන්න. දුක් නැතුව ඉන්න. උත්සාහවත් වුණත් නැතත් දුක් විඳිනවමයි නේද? දුක් විඳිනවා. ඒක වළක්වන්න පුළුවන්ද? සිංහතුනි ඒ වගේ මේ ජරා මරණ සංඛ්‍යාත මේ ලෝකය මම වෙලා නම් මගේ වෙලා නම් මගේ ආත්මය වෙලා නම් දුක කියන එක අපි උපද්දවගෙන නම් ඉන්නේ දැන් දුකෙන් මිදෙන්න උත්සාහවත් වුණත් නොවුණත් දුක් විඳිනවා මේ ලෝකෙ දිහා බලන්න දුක නැතුව ඉන්න උත්සාහවත් වෙන අය ඕන තරම් දැකලා ඇති. ගෙවල් දොරවල් හදලා මිල මුදල් එකතු කරලා යාන වාහන අරගෙන දූ දරුවෝ හදලා ඉඩකඩම් කුඹුරු වතු පිටියක් රැස් කළා නොයෙක් විදිහේ ක්‍රමෝපායන් උපයෝගී කරගෙන දුක නැතුව ඉන්න උත්සාහවත් වෙන ලෝකයක් අපි ලෝකේ සමහර අයත් අපි දකිනවානේ දකිනවා මේ දුක නැතුව ඉන්න කියලා නොයෙක් දේ කරන මේ අය ලෙඩ වෙන්නේ නැති වෙයිද ලෙඩ වීම දුකද සැපද දුකයි ඒ අය මහලු වෙන්නේ නැද්ද ඒ අය මරණයටපත් වෙන්නේ නැද්ද ඒ අයට ප්‍රියංගෙන් වෙන්වීමේ අප්‍රියං හා එක්වීමේ හිතෙන් දේ නොලැබීමේ දුක එන්නේ නැද්ද ඒ අයට ගොඩාක් වෙලා ඉඳගෙන ඉන්න පුළුවන්ද ඒ අයට ගොඩක් වෙලා හිටගෙන ඉන්න පුළුවන්. ඒ අයට මේ හතරේ කියව දුක් වෙනවද නැද්ද? දුක් වෙනවා. ඊට පස්සේ මේ ලෝකෙ දිහා බලන්න අපි සමහරවිට කාල කන්නේ කියලා හිතනවා. ජීවිතේ සාර්ථක කරගන්න දුකක් නැතුව ඉන්න කිසිම වුවමනාවක් නැහැ කියලා හිතන කෙනෙක් දිහා බලන්න. එයාට මේ දුක් ටික ලැබෙන්නේ නැද්ද එහෙම? ලැබෙනවා. දැන් මොකද්ද මෙතනින් වෙනස? දැන් දුක නැතුව ඉන්න කියලා උත්සාහවත් වෙන කෙනත් ওই දුක් ටික ඔක්කොම විඳිනවා නම් දුක නැතුව ඉන්න කිසිම උත්සාහයක් නැති කෙනෙක් ගත්තාම එයත් ওই ටික ඔක්කොම විඳිනවා නම් අන්තිමට යථාර්ථය වශයෙන් ගත්තාම අපිට ওই ටිකමනේ ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් අපි ඔක්කොමලා එකම තැනකනේ ඉන්නේ. ලෝකෙ තුල සැප වේදනාව ටිකක් විඳි ලෝකෙ තුල අනිත් කෙනා. නමුත් දුක කියන එක නැති වුණා නම් නෙමෙයි. දුක කියන එක හෙල්ලුණේවත් නැහැ දෙන්නගේ එක්කෙනෙකුට. ඒකට හේතුව මොකද දෙන්නම මේ ලෝකෙ තුල ඉන්න නිසා. දුක ඇතුලේ ඉන්න නිසා. පෙරලෙන දෙයක් ඇතුලේ නොපෙරළේ ඉන්න පුළුවන්ද? බෝලයක් පෙරලෙනවා කියන්නේ පෙරලන බෝලය ඇතුලේ ඉන්න කෙනාට පෙරලෙන්න නැතුව ඉන්න පුළුවන්ද? ඒ වගේ දුක් විඳින ලෝකයේ ඇතුලේ දුක් නොවි ඉන්න බෑ. ඒ පෙරලන දේෙන් එළියට ගියොත් තමයි දුකෙන් එළියට යන්න පුළුවන්. ඒ වගේ මේ ලෝකය අපිට ඇත්තක් වෙලා නම් අපි අවිද්‍යාව ඇතුලේ නම් ඉන්නේ. අපිට කවදාවත් දුකෙන් මිදෙන්න බෑ. මේ ධහම වටින්නේ නිසායි. මේ දුකෙන් එළියට යන්න පාර පෙන්නවා මේ ධහම. මේ ගුණ ගිනි ගොඩෙන් එළියට යන්න උදව් ඉතින් දැන් අපිට තේරෙන්න ඕනේ අපිට ජීවිත පැත්තකින් තබන්න මේ ජීවිතය දිහා ගත්තාම අපිට එකින් එක සම්මර්ෂණය කරලා ගත්තාම ජීවිතේ අපිට නොපෙනුනාට යථාර්ථයේ දුක පවතිනවා කියලා තේරෙනවද? පිළිගන්නව නේද? පිළිගන්න. තව එකකුත් පිළිගන්නවට මොකද්ද ජීවිතයේ යථාර්ථයේ දුක වුණාට අපිට ඒක පේන්නේ නැහැ කියන්නේ. අපිට දුක පේනවද නැද්ද? පේනවා. දුක පේනවා නම් අපි දුකේ ඉන්නවද? දුක පේන්නේ නැති හින්දායි අපිට තියෙන දුකේ අඥාන දුකේ අඥානං කියලා කියන්නේ ඇයි මම කියන්නේ මේ මේ තිමුතුම උපතම දුකේ අඥාන කියන එක නෙමෙයි මම කියන්නේ ලෝකේ ගැන මේ කියන්නේ යමෙක් ලෝකෙට ආйти නම් ඒ ලෝකයා එයා ලෝකෙට ආйти උනේ මේකයි ලෝකෙ ඉන්නේ මේකයි දුක්ඛය අඥාන දුක දන්නේ නැහැ කවුරු වගේද මම කියන්නේ පළඟැටිය වගේ පළඟැටිය කියන එක සතා පහනට පයින්නවා පිච්චෙනවා එයා ටිකක් හරි පණ තිබුණොත් මොකද කරන්නේ යමක්ද දුක යමකින්ද දුක ඒ දුක් වූ පහන්දලටම ආපහු පයින්නවා මැරෙනකම්ම කරන්නේ මොකද්ද දුකම විඳින්න දුකටම තණ්හා කරනවා මේ පළඟටිය දුකට කැමතිද? නෑ. එයා කැමති මොකේදද? සැපට. සැපයි කියලා දකින්නේ මොකද? පහන් දැල්ල. එයාට තියෙන්නේ මොකද්ද? දුකේ අඥාන. දුක්ඛෝ පහන් දැල්ල දුකයි කියලා නෙමෙයි එයා දකින්නේ සැපයි කියලා. සැපයි කියලා දකින්න කමින්ද පහන් දැල්ල ගත්තට විඳින්න වෙන්නේ මොකද? දුක. මොකද එයා දැනගත්තත් නොදැනගත්තත් පහන් දැල්ල කියලා කියන්නේ ගින්න කියලා කියන්නේ පවිතු පවිතු ස්පර්ශයක් තියෙන කෙනෙක් එක්ක හරියට දකින්න පුළුවන් කෙනෙක් එක්ක හරියට නොදකින්න පුළුවන් නමුත් යථාර්ථයක් තියෙනවානේ පළඟැටි අයක සැපක් හැටියට දැක්කට ඒ පහන් දැල්ල ස්වභාවය තමයි දුක ගෙනදෙන්නේ. එහෙනම් අරයට කියන යාගේ දැකීම වැරදි කියලා මිච්ඡා දිට්ඨිය. දුක උපදින සැපහැ දුක උපදින දේ සැපහැටියට දකින්න එකේ ප්‍රතිඵලය මොකද්ද? දුක් විඳින්න වෙන බව. දුක් උපදින පහන් දැල්ල සැපහැටියට දකින්න පළ ගැටිය මොකද කරන්නේ? සැපයි කිය කිය පයින් එකටද දුකට පහන් දැල්ලට. නරක කර්ම කරන්නේ මොකද්ද? දුකම විඳින්න දුකටම තණ්හා කරනවා. එයාට වෙන්නේ මොකද්ද? දුක පිච්චෙනකට දුකාවට පහන් දැල්ලම සැපයි කියලා. නේද? ඒ ඔය ටිකමයි අපිත් කරන්නේ. මේ අපි දුකට කැමති නැහැ. පළඟටිය දුකට කැමති නැහැ. පහන් දැල්ලට කැමති. අපි දුකට කැමති නැහැ. අපේ ජීවිතයට අපි කවුරුත් කැමති නේ? කැමති. අපේ දරු මල්ලෝ ඉඩකඩම් ගෙවල් දොරවල් යන බහන ඔයාලට කැමති නේ? එතකොට නමුත් මේ අනිත්‍ය දින ලෝකේ වෙනස් වෙන විපරිණාම වන ලෝකේ අපි යමක් යමක් කැමති නම් ඒයින් අපිට එන්නේ දුකමයි. අපි කැමති නැහැ අපි මේ අපි දන්නේ අපි මේ කැමති වෙලා තියෙන්නේ දුකට කියලා. අපිට හිතෙන්නේ සැපට කැමතියි කියලා. අපි සැපයි කියලා හිතාගත්ත දේ ටික දවසක් යනකොට අපිට දුකක් වෙනවා. ඒ වුණාට ආපහු අපිට හිතෙන්නේ මේ දුක ආවට මේ දේ සැපයි කියලා. අර පළගැටියට වගේ. ඉතින් අන්තිමට අපිත් කරලා තියෙන දුකම විඳින්න දුකටම තණ්හා කරලා තියෙනවා ඒ බව දන්නේ මම මේ ජීවිතය ගැන පොඩ්ඩක් පෙන්නවා විතරයි. තාම දහම් මාර්ගයක් කිව්වේ නැහැ. මේ දුකේතර වෙන මඟ ගැන මම මතක් කළේවත් නැහැ තරම්. තාම තාම මතක් කරන්නේ අපේ වටපිටාව ගැන. ඇත්තද මේ කියනව කියලා බලන්න. බුදුරජාණන් වහන්සේ දුක්ඛේ අඥානං කියලා කියන්නේ මෙන්න මේ නිසයි කියලා මේ පෙන්නන්නේ. අපි ඉපදෙනවා ලෙඩ වෙනවා මහලු වෙනවා මරණයටපත් වෙනවා කියලා ඔය ටික දන්න දැනගත්තට ඔකට කියන්නේ දුක්ඛේ ඥානං කියලා. නේද? දැන් අපි අර මතක් කළේ දුකේ එක පැත්තකට දුකයි කියනවා දුකේ තව පැත්තකට සැපයි කියන කෙනාට දුක ගැන හොඳ නුවණක් තියනවා කියලා කියන්න පුළුවන්ද? බෑ. ඉතින් අපිට එහෙම පේනවද? හැම හතරේ ඉදියවම දුකයි කියලා පේනවද? නෑ. එහෙනම් අපිට තියෙන්නේ මොකද්ද? දුකේ අඥාන. නේද? දුකේ අඥාන. ඒ එකකින් මම ඔය කිව්වේ පළඟැටිය දුකට කැමති නැහැ පහන් දැල්වල කැමතිනේ. ඒ වගේ අපි දුකට කැමති නැහැ ඇහැට කැමතිනේ. ඇහැ කියන්නේ මොකක්ද? දුක බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආදිත්ත පරයයක සූත්‍රයක් තියෙනවා. මහන්නේ මේ ඇස ඇවිල ගන්නාලා. මොකෙන්ද? ජාතියෙන් ජරාවෙන් ව්‍යාධි මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායාසයෙන් ඇවිද ගන්නකට මේ ඇසට නොයෙක් ලෙඩ රෝග හැදෙන්න බෑද? පුළුවන්. ඔගොල්ලෝ ඇසට කැමති කියලා කියන්නේ එහෙනම් ඇස ඇතුළේ ලෙඩ රෝග වලට කැමති කියන එක නෙමෙයිද? මේ ඇහැ කියන එක ඇයි ඔයගොල්ලෝ කණ්ණාඩි දාන්නේ? ඈ? පේනීම අඩු වෙනවා. පේනීම අඩු වෙනවා කියලා මේ මොකද වෙලා තියෙන්නේ? ඇහි ජීරණ බව නෙමෙයිද? ජරාව නෙමෙයිද? ඒ කියන්නේ ඇහැ කියන්නේ ජරාව ස්වභාව කොට ඇති ධර්මයක් නෙමෙයිද? එහෙනම් ඔයගොල්ලෝ ජරාවට යන රූපයකට නෙමෙයිද කැමති වෙලා තියෙන්නේ? ඇහැට කැමති කියලා කැමති වෙලා තියෙන්නේ ලෙඩ වෙන රූපයකට ජරාවකට පත් වෙන රූපයකට නෙමෙයිද මේ ඇහැ නැසෙන්න බිඳෙන්න පුළුවන් දෙයිද එහෙනම් ඕගොල්ලෝ ඇහැ කියලා මේ කැමතිලා තියෙන්නේ නැසෙන්න බිඳෙන රූපයකට නෙමෙයිද මේ ඇහැට ප්‍රියමනාප රූප නොලැබී මේ දුක එන්නේ නැද්ද එනවා අප්‍රියමනාප කෝටු හරි ගල් කැට හරි ගැදිලා මේ දුක එන්නේ නැද්ද එනවා ඉතින් ඕගොල්ලෝ ඇහැ කියලා හිතාගෙන කැමති වුණාට මෙබඳු දුක් වෙන්න පුළුවන් රූපයකට නෙමෙයිද කැමති වෙලා තියෙන්නේ. නමුත් අපි දුකට කැමති නෑ ඇහැට කැමති. ඇහැ කියන තැනම පවතින ධර්මතාවයේ දුක කියලා අපි දන්නවද? දන්නේ නෑ. අන්තිමට එහෙම අපිට කියන්නේ මොකද්ද දුක්ඛේ අඥානං කියලා. මේ අපි ඇහැ කන දිවනාසය ශරීරය හැටියට දැක්කහම අපි ගොඩක් කැමතියි. කැමති වුණාට අපි බැඳලා තියෙන්නේ දුකට. ඉතින් මම මේ මේ ජීවිත වටපිටාව ගැන ටිකක් විතරයි කිව්වේ. මෙච්චර දුක් විඳිනවා ඒත් මෙච්චර රැවටෙනවා. ඉතින් පින්වත්නි මේ එක ජීවිතයක් අරගෙන බලන්න මෙච්චර රැවටෙනවා නම් මෙච්චර දුක් විඳිනවා නම් මෙච්චර දුකේ ප්‍රභේදය ජරා මරණ ප්‍රභේදයකට හිමිකරුව වෙලා එක ජීවිතයක පවතිනවා නම් සංසාරය ගැන කවර කතාවක්ද මම ඉස්සෙල්ලා මුලින් මතක් කළා සසර කියන්නේ කෙලවරක් නෑ කියලා. මොහොතේ වතුර ගොඩාක් තියෙනවා. අපි එක වතුර දෝට්ටක් අත්තට අරගෙන බිව්වොත් අපිට පෙනෙයි අපිට දැනෙයි මොහොතේ වතුර දුනරහයි කියලා. පින්වත්නි, මේ වතුර දෝට්ට අපිට නිම්මක් වෙයි ඒ ජල සාගරයම මැනගන්න මුළු වතුරම ලුණු රහයි කියලා. අය මොහොතේ යා කෙරෝලේ වතුරයි නැදින් වතුරයි මෙහා අයින වතුරයි දීලා බලන්න ඕනේද? ඕනේ. හොඳයි අපි මේ ඇති කරගත්ත නිම්ම වැරදිද? හරි. ඒ වගේ නුවණක් තියෙන කෙනෙකුට එකම එක ජීවිතයක් ඇති අනන්ත වූ සංසාර සාගරයම මැනගන්නවා. එක ජීවිතයක පවතින ස්වභාවය මෙන්න මේ තරම් දුක්සහගත බව නම් ජීවන හැම ජීවිතයක්මත් මෙහෙමයි නේද කියන කරුණ තේරුම් ගන්න අපහසු වෙන්නේ එහෙනම් එළඹෙන ලැබෙන හැම ජීවිතයකම යථාර්ථයත් මේකයි නේද කියලා තේරුම් ගන්න අපහසු වෙන්නේ එහෙම ගත්තාම එකම ජීවිතයක මින්මක් වෙයි අනන්ත ජල සාගරය එක දියදෝතින් නැන්නා වගේ අනන්ත සංසාර සාගරයක ජීවිතයක මැනගන්න. ඒ වගේ ජීවිතේ හාත්පස අපි විඳින්නේ දුකක් මේ ලෝකේ දුක කියන එක ඉපදුනාට පස්සේ දුක කියන එකේ ඇති බව දුක දුක කියන එකේ නැති බව දුක කියලා යම් කිසි කෙනෙකුට පෙවුනොත් අන්න එදාටයි තුනුරුවන්ගේ වටිනාකම එන්නේ මේ දුක නිදෙන්න දුක කියන එකේ ඇති බව විතරයි සැප දුක කිය දුක කියන එකේ ඇති බව විතරයි දුක දුක කියන එකේ නැති බව සැපයි කියලානේ අපිට හිතෙන්නේ නේද එහෙම නේද දුක කියන එකේ නැති බව දුකද සැපද? දුක කියන එකේ නැති බව සැපයි. හරි ප්‍රශ්නයක්. දුකද සැපද? දුක කියන එකේ නැති බව දුකයිද? මම ප්‍රශ්නයක් අහන්නේ. දුක කියන එක නැති බව සැපයිද? හරි. එහෙනම් තමන්ගේ දරුවෙක් කියන මේ දරුවා ජීවත් වෙන්නකොටත් කන්න දෙන්න ඕනේ, බොන්න දෙන්න ඕනේ, නාවන්න, අම්දවන්න, පළඳන්න ඕනේ. මේවා සැපද? දුකයි. ඒ දරුවා ලෙඩ වුණොත් ඔයගලන්ට දුකද සැපද? දුකයි. එහෙනම් මේ දරුවාගේ පැවැත්ම ඔයගලන්ට දුකද සැපද? දුකයි. හොඳයි, මේ දරුවා මැරුණොත් ඕගොල්ලන්ට දුකද සැපද? ජීවත් වුණත් දුකයි, මරණත් දුකයි. එතකොට දුක කියන එක උපන්නොත් දුකේ කියන එකේ ඉපදීමත් දුකද සැපද? දුකයි. නැතිවීම ඒ දුකයි. දුක කියන එක උපන්නට පස්සේ දුකේ ඇති බවක් දුක දුකේ නැති බවක් දුක වෙන නිසායි ලෝකෙ තුල උත්තර නැත්තේ. දැන් මේ ශරීරය අපිට දුක වෙන මේ ශරීරේ නැති බව අපිට සැපක් වෙනවා නම් බෙල්ල කපා ගන්න පුළුවන්. ඇයි නැති බව සැපක් වෙනවා නමුත් ඒ කපාගත්ත කියලා ආපහු දුකකට යනවා මිසක ඒක අපිට සැපක් වෙන්නේ නැති හින්දායි දුකේ නැති බව සැපක් කියලා ගන්න බැරි. තේරුණා මම කියන්නේ. දැන් කෙනෙකුට මේ ජීවිතේ අපි කියමුකෝ අධික බඩේක එක්කමක් හැදෙනවා. ඉතින් එයාගේ මුළු හැමදාම මේ බඩේක එක්කම පවතිනවා. ඉතින් එයාගේ ජීවිතේ පැවැත්ම දුකයි කියලා හිතන්නකෝ. තේරෙනවද? ඉතින් මෙබඳු මේ දුක්ඛහගත ආත්ම භාවයේ නැතිවීම සැපක් වුණොත් නැති බව සැපක් වෙනවා නම් ඒ දුක් විඳින්න ඉන්නවට වඩා බෙල්ල කපා ගන්න කොහොමද? නමුත් ඊගාවට බැරිලා බෙල්ලක පාගත්තොත් මොකද වෙන්නේ? ඒක වඩා වැඩි දුකකටපත් වෙනවා. අපාය අවි දු මේ දුක නැති කරන්න කියලා අපි කළොත් යමක් එකක් ඒක මොකද වෙන්නේ? දැන් මේකේ දුකේ ඇති බව දුකයි. මේ දුක නැති කරගන්න කියලා අපි ඒ දුක මත යමක් කළොත් මොකද වෙන්නේ? ඒක තමයි හේතුව. ඒක බුදුරජාණන් වහන්සේ කවදාවත් දුකේ ඇති බවටත් දුක කියන එක උපන්නට පස්සේ ප්‍රතිකර්ම නැහැ. අතේ කිච්ච. පිළියන්නේ නැහැ ඒකට. ඒ හින්දායි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මොකද්ද? ජාති නිරෝධය. ඉපදීම නැති කරන මගක් හෙව්වේ නිසායි. උපන්න දෙයක පැවැත්මක් නොපැවැත්මක් දෙකම දුකක් වෙනවා. අපිට. ඇති වෙච්ච දෙයක ඇති බවත් නැති බවත් දෙකම දුක නිසායි ඇතිවීම කියන එක නැති කරන මඟක් හොයන්න ඕනේ උනේ. මෙන්න මෙතනයි මම කතා කරන මේ ධර්ම වටින්නේ. ඔයගොල්ලෝ ටිකක් තේරුම් ගන්න ඕනේ. ඇති වෙච්ච හේතුන්ගෙන් හටගත්ත හැම දෙයක්ම ඇති බවක් නැති බවක් කියන දෙකම දුකයි. නැත්ති ජාතස්ස අමරණ. උපන්න කෙනාට නොමැරීමක් නෑ. උපන්නොත් මැරෙනවා. ඉපදීම නිසා දුක් විඳින්න වෙනවා, මැරීම නිසා දුක් විඳින්න වෙනවා නම් ඉපදීමයි මැරීමයි කියන දෙකෙන් වෙන දුකෙන් මිදෙන්න නම් අපිට මොකද වෙන්නේ? ඉපදීම කියන එක නැති වෙනවනේ. ජාති නිරෝධෝ ජරා මරණ ශෝක පරිදේ දුක් දොමන සුපායාස නිර්ජන. දැන් අපි හොයාගන්න ඕනේ තැන මොකද්ද? ජාති නිරෝධය ඉපදීම නැති කරන්නේ කොහොමද කියලා තේරෙන්නේ අන්නේ ඉපදීම නැති කරන්න ඒ මාර්ගය අපි හොයාගන්නවා අන්නේ මාර්ගය කියන එක අපිට හම්බ වෙන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණා අපි දැන් ටිකක් ඒ ඉපදීම නැති කරන මාර්ගය මොකක්ද කියලා හොයන්න බලන්න. ඒ ඉපදීම නැති කරන මාර්ගය හොයන්න ගියාමයි අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය හම්බෙන්නේ. මම මුලින් මතක් කළා ගාථාවකින් මාතෘකා කරලා යෝග්‍යේ වාසුසතං ජී අපස්සම් ධම්ම මුත්තමං ඒකාහං ජීවිතං සේයෝ පසතු තමනත්තම මේ නව ලෞතර නැත්නම් මේ සත්‍යධර්මය අවබෝධ නොවුණු කෙනෙක් අවුරුදු 100ක් ජීවත් වෙනවට වඩා මේ සත්‍යධර්මය අවබෝධ කරගෙන යම් කෙනෙක් එක දවසක් ජීවත් වෙනවා නම් ඒ ජීවිතේ වටිනවා කියලා ධර්මයේ සඳහන් වෙනවා ඇයි ඒ? අවුරුදු 100ක් ජීවත් වුණත් එයා නිරුඹ පිටපස දුවන කෙනෙක්. ජලය නැති තැන ජලය හොයන්න දුවන කෙනෙක්. ඒ වගේ දුක නැති කරන්න කියලා දුක ඇති වෙන විදිහට කටයුතු කරන කෙනෙක් වෙනවා. ඉතින් මේ සද්ධර්මය අපිට අවබෝධ වුණා නම් මේ සද්ධර්මය දැනගෙන එක දවසක් ජීවත් වුණත් වටිනවා කියන තැන මේ සද්ධර්මය කියන එක අවබෝධ වුණා නම් අපිට අවබෝධ වෙනවා මොකද්ද දුක දුකේ ඇතිවීම දුකේ නැතිවීම නැති කරන මාර්ගය මෙන්න මේ අවබෝධයටයි බෞද්ධයෙක් කියලා කියන්නේ. බුද්ධිමතා කියලා කියන්නේ. අවබෝධයක් ඇත්ත නුවණක් ඇත්ත කියන එකයි ඒකෙන් කියන්නේ. සම්මාදිට්ඨි. එයා නිවැරදිවම දකිනවා කියන්නේ. ඇයි බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා සම්මාදිට්ඨි කියලා එකට දේශනා කරන්න ඕනේ? මේ ලෝකේ තියෙන මිත්‍යා දිට්ඨිය කියලා එකක් නේ. දැන් අපිට තියෙන්නේ සම්මා දිට්ඨියද මිත්‍යා දිට්ඨියද? දැන් මම නම් කියන්නේ මේ පින්වතුන්ට තියෙන සම්මා දිට්ඨිය මේ පින්වතුන්ට තියෙන මිත්‍යා දෘෂ්ටිය කියලා. මම කෙටියෙන් මිත්‍යා දෘෂ්ටියේ ලක්ෂණය සහ සම්මා දිට්ඨියේ ලක්ෂණය කියන්නම්. එතකොට මේ පින්වතුන් දැනගන්න තම තමන් ඉන්නේ කොතනද කියලා කෙනා කෙනා. එතකොට ඒක දහම් ඒක දහමනේ. නැත්තම් මම කියන්න ගියොත් ඒක සමාහිත වැරදි වෙනවා. මට බෑනේ. මේ පිමුත ඔක්කොම ඉන්නේ මිත්‍ය දෘෂ්ටි කියන්න පුළුවන්ද? බෑ. මේ පිමුත ඔක්කොම ඉන්නේ සම්මාදිට්ඨිය කියන්න පුළුවන්ද? බෑ. කෙනා කෙනාගේ අධ්‍යක්ෂයෙන් දන්නේ තමා මං දහම කියන්න. මිත්‍ය දෘෂ්ටි කියලා කියන්නේ දැකීම වැරදි කියලා. මොකද දැකීම වැරදි මේ ලෝකයාගේ මේ ලෝකයක් දුක දකිනවා. දුක ඇතිවීම දකිනවා. දුක නැතිවීම දකිනවා. නැති කරන මඟ දකිනවා. ඔය හතරම දකිනවා මේ ලෝකය. නමුත් ඒ දකින්නේ වැරදි විදිහට. ඒ හතරම දකින්නේ වැරදි විදිහට. ඕනම් අපි ටිකක් සම්මර්ෂණය කරලා බලමු. බෞද්ධ නොවන අබෞද්ධ ලෝකයක්. අබෞද්ධ ලෝකයේ දුක දන්නවා. ඒ ඇත් මේ ඉපදීම, ලෙඩවීම, මහ විභව, මරණය මේවා දුකයි කියලා දන්නේ නැද්ද? දන්නවා. එතකොට පළවෙනි කරුණ තමයි ලෝකෙට ඒ දුක දකින්නේ ආත්මව. දුක මගේ කියලා දකින්නේ. දුක තව කෙනෙක්ද කියලා දකින්න. ඉපදෙන්නේ කවුද? මම. ලෙඩවීමේ දුක එන්නේ කාටද? මට. මහලු වෙන්නේ කවුද? මම. මරණයටපත් වෙන්නේ කවුද? අප්‍රයන් හා එක්වීමේ ක්‍රියාවෙන් වෙන්නේ හිතන්නේ නොලැබෙන දුක එන්නේ කාටද? මට. ඉඳගෙන ඉන්නකොට ඒ ඉරියව් දුකක් වෙන්නේ කාටද? මට. ඔන්න ඔය ටික තමයි දුක ගැන දකින්න ওই විදිහට. දුක දකින්න අය නම් දකින්නේ වැරදියට. දුක අනාත්මව නෙමෙයි දකින්නේ. දුක හේතු ප්‍රත්‍ය ධර්මයක් හැටියට නෙමෙයි දකින්නේ. දුක ආත්මව දකින්නේ. දුකට හේතුව දකිනවා බාහිරින්. දැන් මේ කාගේ දර්ශනයද මේ කියන්නේ? තමාගේ දර්ශනේ නෙවෙයි අබෞද්ධ කෙනාගේ දර්ශනේ මම කියන්නේ දැන්. මිත්‍යා දිට්ඨි කෙනාගේ දර්ශනේ මේ කියන්නේ. එයා එයාට කියනවා මිත්‍යා දිට්ඨි කියලා කිව්වේ දැකීම වැරදි. ඇයි දැකීම වැරදි කියලා කියන්නේ එයා දුක දකින්නේ ආත්ම කරගෙන දුක. එයා දුක දන්නවා. දුකට හේතුව දකිනවා කොහෙන්ද? බාහිරින්. රස්සාවක් නැති හින්දායි දුක එන්නේ. මිල මුදල් නැති හින්දායි දුක එන්නේ. ගෙයක් දොරක් නැති හින්දායි දුක එන්නේ. හරක බාන ඉඩකඩ මිල මුදල් නැති හින්දායි දුක එන්නේ. ධර්මල්ලෙක් නැති වුණොත් දුක් විඳින්න වෙනවා. තව කෙනෙක් ගහපු ගන්නපු හින්දායි අපිට දුක් වේදනා එන්නේ. එතකොට දුකට හේතුව දකින්න කොහොමද? බාහිර. දුකේ නැති බව දකින්න කොහොමද? ඒත් බාහිර. සල්ලි මිල මුදල් ටිකක් තිබුණොත් දුක නැතුව ඉන්න පුළුවන්. හොඳ රස්සාවක් තිබුණොත් දුක නැතුව ඉන්න පුළුවන්. ගෙයක් දොරක් හදාගත්තොත් දුක නැතුව ඉන්න පුළුවන්. ධර්මවලේ හදාගත්තොත් දුක නැතුව ඉන්න පුළුවන්. යාන වාහන මොන හරි තියෙනවා නම් දුක නැතුව වෙන්න පුළුවන්. කවුරු හරි ගැහුවේ නැත්තම් දැන්නේ නැත්තම් දුක නැති වෙන්න පුළුවන්. දුකට හේතු ටික බාහිරෙන් දකිනවා දුක නැතිවීමක් දකිනවා බාහිරෙන්. දැන් මුළු ලෝකෙම දුක නැති කරන ප්‍රතිපදාවක හැසිරෙනවා දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවක ලෝකයක් මුදල් තියනවනම් දුක නැතුව ඉන්න පුළුවන් කියලා දකින කෙනා දුක නැති කරන්න මොකද කරන්නේ? මුදල් හම්බ කරනවා. ගෑස් දොරක් හදාගත්තාම දුක නැතුව ඉන්න පුළුවන් කියලා දකින ලෝකයා මොකද කරන්නේ දුක නැතුව ඉන්න? ගෙවල් හදනවා. ධර්මල්ලෙක් හදාගත්තාම දුක නැතුව ඉන්න පුළුවන් කියලා දකින කෙනා මොකද කරන්නේ? ධර්මල්ල හදනවා. ඉඩකඩම් යාන වාහන තුබර තිබුණොත් දුක නැතුව ඉන්න පුළුවන් කියලා දකින කෙනා ඒව කරනවා. දැන් මුළු ලෝකෙම දුක නැති කරන්න කියලා ඔය කරන්නේ ඕක. රක්ෂාවල් කරනවා කියලා මොකද මේ කරන්නේ? දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදාව කැසරෙනවා. අපි දවදන්නවා නේද? ඒ නොදන්නවනට ඔක්කොම කරන්නේ ඕක. ඔන්න බෞද්ධ ප්‍රතිපදාව. අපි දැන් ඕගොල්ලන්ට තේරෙන්න ඕනේ අපි තුලත් මේ කතා කරපු ලක්ෂණ තියෙනවා නම් අපේ මනසත් මේ මේ මේ මේ තැන්වල නම් අපි සමීපයි මේ දෘෂ්ටියට කියලා. තේරෙනවද? ඊට පස්සේ සම්මා දිට්ඨි දැකීම નિවර්දි කියලා කියනවා. નિවර්දි දැකීමක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා උබඳු දර්ශනයක් තියෙන ඔය දැකීමක් තියෙන ලෝකෙ තුල පහළ වෙලා ඒ ලෝකෙට කිව්වා ඔක වැරදි ඔය දැකීම වැරදි කොහොමද මෙන්න මෙහෙම වෙන්න ඕනේ කියලා අර දුක් ටිකම පෙන්වනවා ජාති දුක්ඛ ජරා දුක්ඛ පෙන්නලා සංකිටෙන පංච උපාදානස්කන්ධ දුක්ඛ මේ මම හින්දා මේ දුක් විඳිනේ මේ පංච උපාදාන ස්කන්ධෙින්ද මේ දුක එනවා. ජාති දුක්ඛ, ජරා දුක්ඛ, ව්‍යාධි දුක්ඛ, මරණ දුක්ඛ කියලා මේ වගේ දුක එකින් එක එකින් එක පෙන්නලා කෙටියෙන් කියනවා නම් මේ දුකට හේතුව මේ දුක ඔක්කොටම කෙටියෙන් කියනවා නම් පංච උපාදාන ස්කන්ධයට කියන්න වෙනවා. කෙටියෙන් කියනවා නම් පංච උපාදාන ස්කන්ධේම දුකයි කියලා පෙන්වනවා. ඊට පස්සේ ඒ දුකට හේතුවක් වෙනවා බුදුරජාණන් වහන්සේ. මේ දුක තණ්හාව නිසා ඇති වෙන්නේ. දුකට හේතුවක් වෙනවා. මේ දුක නැති වෙන කරුණකුත් වෙනවා තණ්හාව නැති වෙනවා නම් දුක නැති වෙනවා කියලා කියනවා. අයනවාදී අට්ඨංගිකෝ මග්ගෝ දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදා. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ දුක නැති කරන ප්‍රතිපදාවයි කියලා පෙන්වනවා. මේ ටික කායම් කෙනෙක් දැක්කොත් එයා දුක දන්නවා පටිච්ච සමුප්පන්නයි පටිච්ච සමුපාදය. දුක මගේවත් තව කාගේවත් නෙමෙයි දුක හේතුන්ගෙන් හටගත් එකක් කියලා දකිනවා. දුකට හේතුව තණ්හාවයි කියලා දකිනවා. තණ්හාව නැති වුණාම දුක නැති වෙනවා කියලා දකිනවා. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය මේ සම්මා දිට්ඨිය දුක නැති කරන මගයි කියලා දකිනවා. මෙන්න මේ හතර ඒ විදිහට යම් කිසි කෙනෙකුට පේනවා නම් තමන්ගේ ජීවිතේ දුකක් එළඹෙනකොට ඒ දුකද ඒ දුක කියපු තැන චතුරාර්ය සත්‍ය දකිනවනේ. ඒ දුක තමන්ට තමන්ගේ නොවේ. ඒ දුක අනුන්ගේ නොවේ. දහම දහමෝ පරිදි ඔයගලන්ට පේනවා නම් එතකොට කියන මොකද? සම්මා දිට්ඨි කියලා. තාම අපිට අඩුයි නම් ඒ නුවණ එහෙ නැත්තම් එහෙනම් මේ නුවණට අපි කවදා හරි දවසක එන්න ඕනේ. ඔය නුවණින් තමයි අපිට මේ සියලු දුක දිරා යන්නේ. සියලු දුක නැති කරන්න පුළුවන්. දුක දුක ඇතිවීමට හේතුවත් දුක නැතිවීම නැති කරන මාර්ගයක් කියන ටික මම කෙටි උපමාවකින් දෙන්නම් ඔයගොල්ලන්ට. මම හිතන්නේ අපේ ගෞරවනීය පිටිගල ස්වාමීන් වහන්සේ වැඩියා අර්ණ විහාර ස්වාමීන් වහන්සේ වැඩියා මේවා කතා කරලා ඇති ගොඩක් නේ. මම මේ කතා කරන්නේ ගොඩක් කතා කරලා ඇති. මම මේ ගොඩක් සාමාන්‍ය කෙනෙක් ඉන්න මට්ටමේ ඉඳ කතා කරන තිය ගැඹුරු ධර්මයක් අපි පස්සේ හවස කතා කරමු. කොච්චර අහලා තිබුණත් කමන්නේ ආපහු අහන එක වටිනවා. දහමක් අහනකොට පෙන්වන කරුණු පහක් වෙනවනේ. අහලා තිබුණ දෙයක් වුණා නැවත අහනකොට මොකද වෙන්නේ? ධර්මයක් අහනකොට අසුතං සුණා නාසපොදේ හඳ ලැබෙනවා සුතං හරියොදති අහලා තියෙන දේ පිළිසිදු වෙනවා දෙකෙන් උජුම් කරන්නේ දැකීම පිළිසිදු වෙනවා සංඛා විතරයි සැප සංකා තියෙනවා නේද? චිත්තමස්ස ප්‍රතිද. ඔබේ හිත පහදෙනවා හිත. බණ ඇහෙන යාමසන්ත පහක් තියෙනවා. අහලා තිබුණා කියලා ඕව අහලා තියෙනවනේ කියලා හිතන්න එපා. මේ ආනසංස පහ නවදුව ලැබෙනවා. දැන් මම මේ තණ්හාව නිසා දුක එන හැටි පෙන්වන්න මේ පොඩ්ඩක් හදන්නේ. මම අර මතක් කරන උපමාවක් තියෙනවා අනිත් ස්වාමීන් වහන්සේට මේක කියලා ඇති අර මණිකට උපමාවක් අහලා තියෙනනේ අන්න එක පුද්ගලයෙකුට හම්බ වෙනවා වටිනා මණිකක් මණිකක් හම්බ වෙනවා ටිකක් ලොකු මණිකක් දැන් ලොකු මණිකක් හම්බුනහම මේ මණික වටිනවා කෝටි ගණනක් දැන් හොඳට බලන්න ඕගොල්ලෝ කෝටි ගන්න කොටන මැනිකක දැන් ওই බණ අහලා යන ගමන් හම්බ වෙනවා. එතකොට ඔයගලන්ට කැමැත්තක් එයිද නැද්ද? කැමැත්තක්. කැමැත්ත කියන්නේ මොකද්ද? තණ්හාව. තණ්හාව. එහෙනම් ඔයගොල්ලෝ අරගෙන ඔක බැක්කිය දාගන්නවද නැද්ද? අන්න ඒක ගත්තා මගේ කළ උපාදාන. තණ්හාව නිසා මොකද වෙන්නේ? උපාදානය දැඩි කොට ගත්තම දැන් මගි කියලා ඒ ළඟට ගත්තනේ බෑග් එකේ දාගත්තා. දැන් ගත්තා. දැන් මොකද්ද? තණ්හා උපාදාන. මැනිකක් කියලා දැක්කු හින්දා වටිනාකමක් ඇති වුණා. වටිනාකම උනාට පස්සේ දැන් මේ පුද්ගලයා කරනව නෙමෙයි ධර්මතාව ටිකක් තියෙන. මෙතන හේතුඵල ධර්මයක් තියෙනවා. ආයේ වල්ලස් ගන්න මොන විදිහටද බෑ. මේක වටිනාකමකින් දැක්කහම කැමැත්ත ඇති වෙනවා කියන එක වළක්වන්න පුළුවන් කමක් නැහැ. ඒක ධර්මතාවය. මේ පුද්ගලයේ කැමැත්තක් නෙමෙයි. මේ හේතුඵල ධර්මයක් තියෙනවා. කැමැත්ත කියන එක ඇති වුණොත් ඒක ගැනීම කැමැති වෙච්ච දේ ගන්නවා කියන එක ධර්මතාවය. ඒක මේ පින්වතුන්ගේ දෝෂයක් නෙමෙයි. මේ පුද්ගලික දෝෂයක් නෙමෙයි. මේක ධර්මතාවය. ඔන්න ඒක මගේ කියලා ගත්තා. බෑග් එකේ දාගත්තා. තමාගේ කියලා උරුම කරගත්තට පස්සේ ඒකට ඇති වෙනවා මසුරුකම කියලා. මසුරුකම කියලා කියන්නේ විෂම ලෝභය, දැඩි ලෝභය මොකටද? තව කෙනෙකුට අයිති වෙනවා දකින්න කැමති නැහැ. දැන් ඔයගොල්ලෝ මැනික තව කවුරුද ගන්නවට කැමතිද? නැහැ කැමති නැහැ. දැන් මේක මගේ වුණාට පස්සේ දැන් මසුරුකම එනවා. ඒක ඉබේම එන්නේ. දැන් තව කාටවත් අයිති වෙන්න දෙන්න කැමති නැහැ. තව කවුරුවත් ගන්නට ඕක කැමති නැහැ. ඉබේම වෙන්නේ. මසුරුකම නිසා ඕගලන්ට දෙනවා මොකද ඉබේම දෙනවා ආරක්ෂාව. දැන් තව කෙනෙකුට මේකපත් නොවෙන්න තියාගන්න ඕනේනේ. එහෙනම් මේක රකින්න වෙනවා. ගෙදර ගෙනල්ලා අල්මාරියෙත් දාන්න. එතකොට හිතනවා නෑ නෑ හොරෙක්වත් ගන්නවත් මේ අල්මාරියක් වගේ තැන තමයි අදින්නේ. ඇඳේ මෙත්තයකට හංගනවා. එතනත් ඔන්න සැකයි. උපාසකම්බල නම් මිරිස් මුට්ටිය වලත් හංගනවා. ඊට පස්සේ හාල් මුට්ටිය වලත් හංගනවා. ඉතින් ඔහොම දැන් හංග හංග තියාගන්නවා. දැන් තුවක්කුවක් තියෙන කෙනා තුවක්කුව ළඟ තියාගන්නවා. කඩුවක් තියෙන කෙනා කඩුවක් කෙනසක් තියෙනවා ඒක ළඟ තියාගන්න. යකඩයක් පොල්ලක් හෝ ළඟ තියාගන්න. ඒ මේක ගෙනියන්න කවුරුත් ආවොත් ගහන්න. හා වෙන්නේ නැද්ද? දැන් ඉතින් නිදහසේ නිදා ගන්න නැහැ. චූටි සද්දයක් කරන තක් ගාලා නැගිටින්න. නිදහසේ ගමනක් ගමන කියන්න පුළුවන්ද? ඒත් ඉතින් දැන් හොඳට බලන්න මේ මැනික ගන්න රැට හොරෙක්වත් පැන්න කවුරු හරි පැන්නොත් තුවක්කුවක් තියෙන කෙනා වෙඩි තියන්නේ නැති වෙයි. වෙඩි තියනවා. කෙනෙක්ව මරලා හරි කවන්න මේක දෙය තමන්ගේ දේ අනුන්ටපත් නොවෙන්න රැක ගන්න ඕනේ. නේද? කඩුවක් කෙනෙක්ට තියෙන කෙනා ඒකෙන් අයින් නැති වෙයි. දැන්ලා දේර ගන්න පුළුවන් වුණොත් ලීයක් බුලක් තියෙන කෙනා ඒකෙන් ගහලා මේක බේර ගන්න පුළුවන් වුණා. බේර ගන්න. නරක වචනයක්, නපුරු වචනයක්, අහබ්බ වචනයක් කියලා බැනලා බේර ගන්න පුළුවන් වුණා. එහෙමත් කරනවා නේ. දැන් බලන්න මේ පුද්ගලයා රාලු කෙනෙක්, සැඬ කෙනෙක්, පරුෂ කෙනෙක්, නොහික්මුණු කෙනෙක්, දඩබ්බර කෙනෙක් වෙලා තියෙන ඉබේම. වටිනාකමින් දැක්ක විතරයි ජීවිතේ මහා රළු පැවැත්මක් කියලා එයාවත් දන්නේ නැහැ. ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික ඇවිල්ලා තව මොනවා හරි දෙයක් ආරම්භය තව කෙනෙකුට මරන්න, කපන්න, කොටන්න ඉදිරිපත් වෙන මනසක් ගත්තාම නිවිච්ච මනසක්ද? සංසිද්ධ මනසක්ද? එතකොට දැන් මේ විදිහට දැන් ආරක්ෂා කරනවා මාසකම් නිසා ආරක්ෂාව. ආරක්ෂාව නිසා දඬු මුකුරු ගැනීම. දඬු මුකුරු ගැනීම නිසා තාතෝ කියන නපුරු වචන කලහ කොලහල වෙනවා. බුදුහමක හරි ලස්සනට පෙන්වලා තියෙනවා. දීගනිකාය මහ නිදාන සූත්‍රය බලන්නකෝ. ඈ හරි ලස්සනට ඔය ටික පෙන්වලා තියෙනවා බුදුහමක. දැන් ඔහොම තියෙන මේ මැනික බැරි වෙලා නැති වුණොත් එහෙම මක්කේ. ඔහොම ආරක්ෂා කරන්න. සිහි නැතුව වැටෙන්නේ නැති වෙයි. කලන්ත හැදලා වැටෙන්නේ නැති වෙයි. පපුවේ අද්ද ගහ අඬන්නේ නැති වෙයි. අඬයිනේ. නම කිය කියා ಗುಣ කිය කියා අඬයි. අනේ මම මේ මණික රැක්කේ මෙහෙම මෙහෙම නේද නොකා නොබී නේද කියලා අඬයිනේ. අඬයි. ඔන්න ওই විදිහට දැන් මේ වස්තුව ආරක්ෂා කරනවා ආරක්ෂා කරන දේ නැති වුණොත් නැති වෙන්නේ ඒකේ මහ විශාල දුකක් යනවා. ඒ දුකට හේතුව මොකද්ද? හොඳට බලන්න. ඒ දුකට හේතුව තණ්හාවයි කියලා කියන්නේ ඇයි? තණ්හාව නැමැති ධර්මතාව නිසා මේක ළඟට ගත්තේ. ගත්ත එක නිසායි මසුරුකම ඇති උනේ. මසුරුකම නිසායි ආරක්ෂා කෙරුවේ මෙච්චර. මෙච්චර ආරක්ෂා කරන දේ නිසා ආරක්ෂා කරන දේ නැති වෙනකොට දුක කෙනෙක් ගලාගෙන එනවා. දැන් මේ දුකට හේතුව තණ්හාවයි කියලා කිව්වේ ඒ නිසායි බුදුරජාණන් වහන්සේ. ඒ මැනික නැතිවීමෙන් එන දුක එන්නේ ඕගොල්ලන් තණ්හාව නිසා නෙමෙයිද? තණ්හාව නිසා. ඉතින් ඔය ආරක්ෂා කරන මැනික නැති වෙන්නේ නැතුව ඔහොම තිබුණා කියන්නකො. ඒදි තමන් මැරෙනවා. මැනික කෙරේ ආරක්ෂාවෙන් මැරලා ඊට පස්සේ තඩි පෙරේතෙක් වෙනවා. එතකොට පරලෝකිකයි. මේ වටිනාකමින් තියෙන එක ඇති බවත් දුක තමන්ට නැති බවත් දුක නෙමෙයිද? ඔන්න හොඳට දකින්න පපුවේ අද්දගහ කලන්තේ හැදලා වැටෙන තත්ත්වයේ දුකක් ආවම මේ දුක ඇති වෙන මොකද කියන්නද? තනවා. බෞද්ධ ඔයගොල්ලෝ නම් ඔයගොල්ලන්ගේ ධර්මයක් වර්ණ කියන්නේ මේ මං මහා කාලකන්ණි කතා කියනවා නෙමෙයි වෙන්න පුළුවන් දෙයක් කියනවා. දරුවෙක් මරණ කියන්නකෝ. පපුවේ අද්දදා ලෝකේ අඳිනකොට ඔයගොල්ලෝ දන්නවා ටග්ගල බෞද්ධ වෙනවා. හරියටම දකින්න ටග්ගල මොකද්ද හේතුව? තණ්හාව නේද? තමන්ගේ ජීවිතෙන් දකින්න මේ දරුවා කියලා දකපු හින්දා තණ්හාව හින්දා ඒ දරුවා මගේ කියලා අපි උරුම කරගත්තා. දැන් මේ දරුවා ආරක්ෂා කරනවා අපි. අර මැනික වගේම තමයි මේ සිද්ධිය. එතකොට ඔගලන්ට දුක් අඳන්න වැළපේ මොන හරි දෙයක් වෙනකොට නැති වුණා ඒ දරුවා. පාපී අද්දගහ අඳන්න වෙනවා. සිහිනතු වැටෙන කරුණක් ලෝකේ කෙනෙකුට වෙනකොට බෞද්ධ සංකල්ප දකින්න ආඳන්නේ මේ අපිම අපේ මනස නිසා නේද? දැන් මේ දුක දකින්න හේතු ප්‍රත්‍යය. බලන්න ඉස්සෙල්ලා කෙනාගේ මේ කෙනාගේ වෙනස ඉස්සෙල්ලා කෙනා දකින්නේ දරුවා නරන හිඳ දුකාවා කියලා. ඉස්සෙල්ලා කෙනා දකින්නේ මැනික නැති වෙච්ච නිසා දුකාවා කියලා. දැන් කෙනා දකින්න මොකද්ද? තණ්හාව නිසා දුකාවා කියලා දකින්න. තේරෙනවද කියන්නේ? ඒ වගේ තමන්ට හරි තමන් වටපිටාවේ හරි කවුරු හරි කෙනෙක් අඬලා විලාප දෙන මට්ටමේ දුකක් එනකොට දුක ඇති වෙනකොටම නුවණක් තියෙන කෙනා දකිනවා මම දුක් විඳින්නේ මගේම වරද නිසායි දුකට හේතුව දකින්නේ කොතනද මේ අනිත්‍ය වෙන ලෝකේ වෙනස් වෙන ලෝකේ අනිත්‍ය නොවේවා වෙනස් නොවේවා කියන වැරදි ප්‍රාර්ථනාව නිසා මේ දුක එන්නේ. මම අර කියන්නේ මෙහෙම එකක්. ඕන මේ පින්තුන් මම මේ කියන එක gedara ගිහිල්ලා කරලා බලන්න. ගියලෝ ලින්ක් කියනවා. කියනවා. ඔය වත්තේ තියෙන ටිකක් ලොකු ගලක් අරගෙන ලිඩක් ගාවට යනවා. ගිහිල්ලා මෙන්න මෙහෙම ප්‍රාර්ථනාවක් කරන්න මේ ගල යට නොයවා උඩ පාවෙවා කියලා ප්‍රාර්ථනා කළා මේ ගල විඳට දාන්න. විඳට දැම්මොත් මස් වෙයිද? ඇයි ඕගොල්ලෝ ප්‍රාර්ථනා කළානේ යට යන්න එපා උඩ පාවෙවා කියලා. ප්‍රාර්ථනාවෙන් හැම දෙයක්ම ලැබෙන්නේ නෑනේ. ලෝක ස්වභාව ධම ඒ විදිහට සිද්ධ වෙනවා. දැන් යට යන ගල යට යනවා. අපේ ප්‍රාර්ථනාව මොකද්ද? දෙපාරයි. අපේ ප්‍රාර්ථනාව නොසලකා ලෝක ස්වභාව ධම ඒ විදිහට සිද්ධ වෙනවා. එතකොට දැන් මේ ගල යට ගියේ අපි උඩ පාවෙන්න කියලා ප්‍රාර්ථනා කරපු හින්දා අපි එක තියෙන තරහටද? එහෙම අපිට වඩා වෙනත් කෙනෙක් අපිට ප්‍රතිවිරුද්ධ වේලෙම ප්‍රාර්ථනා කරන දැද්ද ගල යට යන්න කියලා. එහෙම ප්‍රාර්ථනා කරගෙන ඉන්නද? මගේවත් අනුන්ගේවත් ප්‍රාර්ථනාවක් නිසා වුණා නෙමෙයි ඒක ධර්මතාවයක් නේද? දැන් හොඳට බලන්න යට යන ඒ ගල උඩ පාවේවා කියලා ප්‍රාර්ථනා කරනකොට යට යන ගල උඩ පාවේවා කියලා ප්‍රාර්ථනා කරනවා ගල යට යන. ඉබේම අපිට ඇවිල්ලා නැද්ද කියලා අපි කැමති වෙච්ච දේ බලාපොරොත්තු වෙච්ච දේ නොලැබීමේ දුක ගල උඩ පාවෙනවා දකින්න කැමති ගල යට ගියා අපිට දුකක් ආවා. දැන් මේ දුක ඇති උනේ අපිට ගල යට ගිය හින්දාද අපේ වැරදි ප්‍රාර්ථනාවෙන් හින්දාද? වැරදි ප්‍රාර්ථනාව. එතකොට යට යන ගල උඩ පාවෙවා කියලා ප්‍රාර්ථනා කළා දුක් වෙන මනසක් ගැන ඔයගලට මොකද හිතෙන්නේ? බොහොම ඥානවන්ත මනසක් කියලා කියන්න බලන්න. එහෙම කියන්න බෑ. එතකොට මේ පින්වතුන් කවුරු කැමතිද ලෙඩ නොවේ ඉන්න? ලෙඩ හැදෙනවද කැමති නැතුවද? මේ පින්වතුන් කැමතිද නොමැරී ඉන්න? මැරෙනවටද කැමති නොමැරී ඉන්නවද? මැරෙනවද කැමති? ඉතින් මැරෙන්නේ නැහැ. දැන් මැරෙනවට කැමති පින්වතුන්ට නොමැරී ඉන්නකොට මොකද වෙන්නේ? දුක එනවා. මේ පින්වතුන් කැමති මැරෙන්න ඒ වෙලාවට මැරෙන්නේ නැහැ. එතකොට මොකද වෙලා තියෙන්නේ? ඒත් අර ගල උඩ පාවෙන එකෙන් බේරෙන්න ඔය අනිත් පැත්තට යන්නේ නැති. හරියන්නේ නැහැ. ඇත්තටම කිව්වට මැරෙන්න කැමතියි කියලා අපි ඔක්කොම කැමති මොනකට ජීවත් වෙන්න. මැරෙන්න කරුණක් වෙලා බලන්න ඕනේ ජීවත් වෙන්න උත්සාහවත් නැහැ. ඇත්ත ඒක. ඔය කවුරු කැමතිද මහලු වෙන්න හිතලා? කැමති නැහැ. කවුරුත් කැමති තරුණයි ඉන්න. නෑ. ඉතින් ලෙඩ වෙන රූපේ ලෙඩ නොවි තියාගන්න, මහල වෙන රූපේ මහල නොවි තියාගන්න, මරණ රූපේ නොමර තියාගන්න කැමති කියලා කියන්නේ ඒ කියන්නේ ලෙඩ වෙන්නේ නැතුව ඉන්න, මහලු වෙන්නේ නැතුව ඉන්න, මැරෙන්නේ නැතුව කැමති ඉන්නවා කියලා හිතන මනසත් යට යන ගල උඩපා වේවා කියලා ප්‍රාර්ථනා කරන මානසික අතර වෙනසක් තියෙනවා. වෙනසක් දෙකම එකයි. ඊට පස්සේ අනිත් පැත්තට තියෙනවා. ජීවත් වෙන්න වෙලාවට නැරේවා කියලා ප්‍රාර්ථනා කරලා ජීවත් ඒ දුකේන මනස ඒකත් වෙනවා. ස්වභාව ධර්මයක් නම් හේතුව ඇතිකල්හි ඒ හේතුව පවතිනවා හේතු ඇතිකල්ලි හේතු නැති වෙන්න කියලා ප්‍රාර්ථනා කරුවාට හරියන්නේ හේතු නැති වෙනකොට නැති වෙන එතකොට තියෙන්න කියලා ප්‍රාර්ථනා කරුවට හරියන්නේ හේතුව හේතුඵල ධර්ම දෙකම නොදන්න නිසායි අපි මැරෙන්න හෝ නොමැරෙන්න කැමති වෙන්නේ මරණයටවත් නොමැරීමටවත් අපි කැමති වෙන්නේ නැහැ මොකද අපි මරණයෙන් මිදුණා මරණය කියන දෙයට උරුම වෙච්ච කෙනාටයි නොමරීමට කැමති වෙන්නේ. නොමරීම කියන්නේ උරුම වෙච්ච කෙනාටයි මරණය කැමති වෙන්නේ. මොකද මරණයදී දැන් නොමරීම කියලා නොමරීම කියන මරණය. නොමරීම කියනකොට මේ සදාතනික නොමරීම නෙමෙයි මම කියන්නේ. ඒ කියන්නේ ජීවිත ජාතිය මරණය කියන ධර්මතාවය ගැන මම කියන්නේ. තේරුණාද? එතකොට ඉපදුනොත් නරනවා නරනොත් උපදිනවා. ওই ධර්මතාව දෙක වෙන් කරන්න පුළුවන්ද? බෑ. නූපන්නොත් නරන්නේ. එතකොට අපිට අර යට යන ගල යට යනවා වගේ මේ කයේ ස්වභාවයේ ජීවිතයේ ස්වභාවයේ ජරා මරණ ජාති ජරා ව්‍යාධි මරණ ස්වභාවය අවබෝධ කරගත්තොත් එහෙම වේවා කියලාවත් එහෙම නොවේවා කියලාවත් අපි ප්‍රාර්ථනා කරන්නේ මේ ගල යට යාවා කියලා අපි ප්‍රාර්ථනා කරුවොත් යට නොයාවා කියලා ප්‍රාර්ථනා කරුවොත් සිද්ධ වෙන දේ සිද්ධ වෙනවා කියලා දකින අපි එහෙම වේවා කියලාවත් නොවේවා කියලාවත් දෙකෙන් එකක් තමයි ප්‍රාර්ථනා කරන්නේ අපි අපේ ප්‍රාර්ථනාව මොනවද කරන්නේ අපි ප්‍රාර්ථනා කළත් නොකළත් වෙන දේ වෙනවද? නුවණක් විතරයි තියෙන්නේ මේ දේ වෙන්නේ මෙහෙමයි. මේ දේ නොවුනහම මෙහෙම නොවෙනවා කියලා නුවණක් ඒ ධර්මතාවයේ තේරුම් ගත්තාම අපි ජීවත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නේ නැහැ, නැරෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නේ අහලා ඇති මහරහතන් වහන්සේලා කියන තේර ගාතාව ජීවිතේ නොකමැත්තෙන් මරණයද නොකමැත්තෙන් කාලය අපේක්ෂා කරන්නේ දවස පුරා වැඩ කරන දලමය කරන කෙනෙක් හවසට ඒ ගැටුපක් බලාපොරොත්තු වෙනවා වගේ මම ජීවිතයට කැමතිත් නැහැ මරණයට කැමතිත් නැහැ කාලයම බලාපොරොත්තු වෙනවා කියලා කියන මහරහතන් වහන්සේලාගේ කියමන් අහලා නැතේද නේ අහලා තියෙනවා එතකොට අන්න ඒ විදිහට වෙන්නේ ඒ විදිහට උනේ නැතුව පවතින දේ පවතින ආකාරයට උනේ නැතුවමයි වැරදි දැකීම එන්නේ. ඒ වගේ මැනික කියලා අපි දැකපු හින්දායි අර දුක ආවේ. පවතින දේ පවතින ආකාරයට දැක්කේ නැති එකයි ඒක හේතුව. දැන් හොඳට හිතන්න ඔය මම ඉස්සෙල්ලා කියපු එක මැනිකක් නිසා ඔච්චර දුකක් ආවා. ඔය වගේ මැනික් ගල් 100ක් 1000ක් ලක්ෂයක් විතර අපේ ජීවිතේ තැන් තැන් වල හංගලා තිබ්බොත් හුස්ම ගන්නත් ඉඩදී හැමදාම දුක කියන එක නැතුව ඉන්න පුළුවන් වෙයි. වළක්වන්න පුළුවන් දුක එන එක. වළක්වන්න ඉතින් දැන් ওই විදිහට උන්න ඔය මැනික උපමාව මම කිව්වා වගේ ඔය මැනික හින්ද දුක් විඳිනවා. දුක ඇති කරගෙන ඇති වෙන විදිහට මෙහෙම ආරක්ෂා කර කර ඉඳලා පහු කාලේදී අපි කියමුකෝ මේ මිනිස්සයා නිකන් මේ මැනික ගෙනියන්න ගියා විකුණන්න ගියා කියලා. දැන් මැනික කියලා දකිනකොට බොහොම වටිනාකමක් එනවා. ඉතින් මේ මැනික විකුණන්න කඩේකට ගෙනිච්චා. ආරක්ෂා කරගෙන තිබුණ මැණික්. ගෙඩියම කඩේ මුදල් කියන මේක වීදුරු ගලක් කියලා. ඉතින් එයා ටිකක් තරහක් යනවා. ඒ දැන් තමන් ගොඩාක් ආසාවෙන් මේක ආරක්ෂා කළේ. බොරු කියන්න එපා මේ මගෙන් මේක හොරකම් කරන්නද කොහෙද? අඩු මුදලකට ගන්නද කොහෙද? අනිත් කඩේටත් ගෙනියන්න. ඉතින් ගෙනියන ගෙනියන්න තැනින් කියනවා වීදුරු ගල. ඔක දැන් සැකයි පෞද්ගලික තැන් වලට දෙන්නේ නැහැ රජයේ දැනකට දීලා බලනවා. බැංකුවකට වගේ. ඉතින් වීදුරු ගලක් කියනවා. දැන් වීදුරු ගල කියලා දකින්නකොට මොකද වෙන්නේ? තණ්හාව නැති වෙනවා. අර වගේම මගේ කියලා taggal සාක්ෂි දාගන්නද? ගෙදර ගෙනල්ලා වෙනද වගේ කබඩ් එකේ ඇඳයට මිනිස්සුන්ට හංගනවා. පැත්තකට දාලා තියෙනවා. දැන් කඩු කිනිසි තුවක්කු ලී පොළු තියාගෙන මේ විදුරු කළ ආරක්ෂා කරනවා. දැන් කවුරු හරි කෙනෙක් මේක ගෙනියන්න ආවොත් නරක නපුරු වචන කියලා හෝ මරලා හෝ කොටලා හෝ වෙලිදියලා හෝ මේක ආරක්ෂා කරනවා. දැන් මේ විදුරු කළ නැති වුණොත් ඔයගොල්ලන්ගේ පපුවේ අද්දගහ අඩන්න වේද ඔයගොල්ලන්ට? කලන්තය ඇතුලේ වැටෙයිද? තිබුණොත් විදුරු කළ සීකල එහා පැත්තෙන් පෙරෙට් එක්ක එයිද? ඉතින් මුළු ලෝකෙම තියෙන හැම දෙයක්ම වීදුරු ගලව ගෙවුණු. ඔගොල්ලෝ දුකක් කියන්නේ යමක් තියෙන්නේ. නෑ නේද? ඒ වගේ මුළු අපි වටාවේ තියෙන අර මැණික් වගේ තියෙනවා දැක්කහම අචර දුකක් ආවා. ඔක්කොම තියෙන දේවල් වීදුරු ගලව ගෙවුණු. ඒවා තිබුණත් අපිට කමක් නෑ නැතුණත් කමක් නැහැ ආරක්ෂා කරන්න. නේද? ඉතින් මම මේ උපමාව කිව්වේ පින්වත්නි අපිට දැන් ලෝකේ හරියට මැණික් වගේ. අර ඉතල මැණික දකින්නට වටිනාකමක් ආවේ මේ අපිට දැන් ලෝකේ හරියට මැණික් වගේ. මේ මම මේ මගේ දුව, මේ මගේ පුතා, මගේ ඊටම, මගේ ගෙවල් දොරල් ඒවට වෙන වෙනම වටිනාකමක් තියෙනවා. මේ gedara මෙච්චරක් වටිනවා. මේ මගේ කාර් එක එක මෙන්න මෙච්චරයි වටින්නේ. ඉතින් වටිනාකම හැටියට තණ්හාව කියන්නේ. ඉතින් ඒ තණ්හාව නිසා ඒවා ඔක්කොම අපේ හිතෙන් උරුම කරගෙන මගේ මගේ කියලා. ඒ හින්දා අපි දන්නේ අපි මේ ඔක්කොට මසුරුයි. මගේ කාර් එක එහෙම කවුරුවත් ගන්න එහෙම આવොත් මොකද කරන්නේ? මගේ ගේ එහෙම වෙන කවුරුවත් අල්ලගත්තොත් මගේ දරුවෙක් එහෙම කවුරුවත් අරගෙන යන්න හැදුවොත් මාව කවුරුවත් අරගෙන යන්න හැදුවොත් ඉතින් වෙඩි තියලා හරි කිනිස්සකින් කඩුවකින් ඇනලා හරි ලීයකින් පොල්ලකින් ගහලා හරි මේවා බේර ගන්නත් දාපි බේර ගන්නවා නේ මේ දේවල් වලින් මොනවා හරි දෙයක් නැති වුණොත් අඬන්නේ නැද්ද අපි? කලන්තේදලා වැටෙන්නේ නැද්ද? බෞද්ධ කෙනා හොඳට දන්නවා එහෙම වුණාම මේ දුක ආවේ හේතු ප්‍රත්‍ය දුකට හේතු තණ්හාව කියලා. ඉතින් තණ්හාව මුල් කරගෙන පසුවේ අද්දගහ අඬන සිහිය නැතුව කලන්ත හැදෙන විලාපදන ලෝකෙට තමයි බුදුරජාණන් වහන්සේ පහළ වුණේ. පහළලා පෙන්වන දුකට හේතුව මහන්නේ තණ්හාව කියලා. ওই තණ්හාව නැති වෙන දුක නැති වෙනවා කියලා. ඒකට පෙන්වන දුක නැති කරන මඟ සම්මා දිට්ඨි. එහෙනම් ඇත්ත ඇති හැටි දකින්න. මැනිකර තිබුණු තණ්හාවෙන්දයි මැනික නැති වෙනකොට දුක ආවේ. මැනිකට තණ්හාව නැති වුණා නම් දුක නැති වෙනවා. ඒ හින්දා තණ්හාව නැතිව දුක නැති වෙනවා. ඒ හින්දා සම්මාදිට්ඨිය ඇත්ත දකින්න වීදුරු ගලක් හැටියට දකින්න. වීදුරු ගල වීදුරු ගලක් හැටියට දැක්කහම තණ්හාව කියනක වීදුරු ගල පවතින තැන මැනිකක් හැටියට දැක්කපු එකයි තණ්හාවට හේතුව. ඒ හින්දා දුක ආවේ. දුක නැති කරන්න නම් තණ්හාව නැති කරන්න ඕනේ. තණ්හාව නැති කරන්න නම් ඇත්ත ඇත්තේ දකින්න ඕනේ. ඒ හින්දා බුදුරජාණන් වහන්සේ කරන සම්මා දිට්ඨිය. ඇත්ත ඇති හැටි දකින්න කියලා. එතකොට සම්මා දිට්ඨිය තිබුණොත් ඇත්ත ඇති හැටි දැකීම තිබුණොත් දුක නැති කරන්න පුළුවන් කියන දෙන්නේ. බෞද්ධ කෙනා වුණ ඔය ටික දකින. අපි ඒ දුක නැති කරන ප්‍රතිපදාව සම්මා දිට්ඨිය මොකක්ද කියලා විලම්පස වරන්දලා සාකච්ඡා කරමු. ඔය තියා කෑමට කීපදෙනෙක් නිදාගෙන ඉන්නත් තේනවා විලම්පස